අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ දවසක ධර්ම දේශනාවකට වේලාව ගන්න බලාපොරොත්තු වෙන අවස්ථාව. සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වනවා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සෝ එවං සමාහිතේ චිත්තේ පරියෝදාතේ අනංගනේ විගතූපක්ඛිලේතේ මුදු භූතේ කම්මනීයේ තිතේ ආනෙන් ජප්පත්තේ චිත්ත චේතෝ පරිඥානං චිත්තං අබිනින්නාමේති අබිනීහරති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පසුගිය දවස් කීපෙම සාධක සූත්‍රයක් වශයෙන් ඉදිරින් තියාගත්ත සාමාන්‍ය බල සූත්‍රයේ මේ චේතෝපරිය ඥාණයට සම්බන්ධ ਸਰවචනාසිකේ ප්‍රකාශය අද ඉදිරියටපත් කරගත්තේ. ඒක ඇත්තටම අපි මේ වැඩමුළුවට ඉදිරියෙන් තියාගත්ත දසුත්තර සූත්‍රයේ කතමේ පංච ධම්මා භාවේ තබ්බා කියන ප්‍රශ්නෙට සාරිපුත්තු ස්වාමීන් දෙන පංචාංගිකේයි පංචාංගේයි සමන්නාගතං ධම්මා සමාධි කියන එකේ චේතෝ එහෙම නැත්නම් පරණ චේතෝ පරණ සමාධිය කියන එකටයි අපි මේ සාධකයේ වශයෙන් ඉදිරිපත් කරගත්තේ වෙන විදිහකට කියනවා චේතෝ පරිය ඥාණය නැත්නම් චේතෝ පරණ ඥාණය කියන එකට මාතුකා උපයාගත්තේ දසුත්තර සූත්‍රයේ සාධකය අපි උපයාගත්තේ මේ වෙලාවේ හැටියට ඊයේ පසුගිය දවස්වල වගේ මේ සාමාන්‍ය ඵල සූත්‍රය. ඉතින් අපි මේ ඉදිරිපත් කරගත්ත පාඩය අපි දවස් කීපයක් ශක්ති ප්‍රමාණය සිංහට දාලා තිබුණා. මේ විදිහට සමාහිත වෙච්ච හිත, පිරිසිදු වෙච්ච හිත, කෙලෙස් රහිත හිත, උපක්ලේශයන්ගෙන් දුරු වෙච්ච මේ හිත, මුරුදු වෙච්ච හිත, කර්මන්නේ බවටපත් වෙච්ච හිත, පට්ටල වෙච්ච හිත, ස්ථාවර වෙච්ච හිත, නොසලෙන බවට මේපත් වෙච්ච හිත ඒ බවට දන්න මේ යෝගාවචරයා මේ හිතේ ක්‍රියාවලිය නැත්නම් චිත්තානුපස්සනාව පිණිස නැත්නම් හිතේ ස්වභාවයේ පිණිස දැන ගැනීමට නතු කරනවා. නමන. එතකොට යාට මේ Tamange හිතේ මේ රාගහිත, ద్వේෂහිත, මෝහිත හෝ අලෝභහිත, අදෝසහිත, අමෝහිත හැම වෙලාවෙදී මේක පේන්නේ විරුද්ධ දෙකක සංසන්දනයක් විදියට. ඒක නිසා යා තේරුම් ගන්නව අර කලින් ඇති කරගත්ත අර හිතේ දක්ෂතා අනුව කුසලතා අනුව සරාග හිත දන්නේ නැතුව විතරාග හිත දැනගන්න බෑ. ඒ නිසා අපි භාවනා කරන්නන් වශයෙන් විතරාග හිත දැනට කැමති වුණාට ඒක සරාග හිත දැනගැනීමේ අනිත් පැත්තමයි. ඒ වගේම විත දෝෂ හිත අපි කැමති වුණාට ඒක සදෝෂ හිත දැනගන්න නැතුව ඒක දැනගන්න බෑ. ඒ නිසා අපි විිත දෝෂ හිත දැනගන්න දැනගන්න අපි කරන ප්‍රයත්නය හරහා අපිට දෝෂ සහිත හිත, ද්වේෂය සහිත හිත තේරුම් ගන්න සිද්ධ වෙනවා තිත්ත බෙහෙතක්. තිත්ත කතාවක් බොන කෙනෙක් වගේ. ඒ වගේම අපිට අමෝහ හිත දැනගන්න ඕන වුණාට මෝහයෙන් තොර නිදිමතකින් තොර හිත සමෝහ හිත මෝහ සහිත හිත දැනගන්න ප්‍රමණයට තමයි අමෝහිත දැනගන්න. නිසා යෝගාවචරයට අලෝභ දෝස අමෝහ හිතවිල් ලබා ගැනීම සඳහා මේ භාවනා කරන්නයි කියලා මේ ප්‍රතිපදාවක් ඉදිරිපත් කරලා අත නෑර සද්ධාවෙන් සීලේක ඉඳලා සතිමත්ව භාවනා කරනකොට යෝගාවචරය දැන හෝ නොදැන සරාගහිත පිළිබඳව අවබෝධ කරනවා. සදෝත හිත ගැන අවබෝධ කරනවා. සමෝහ හිත ගැන අවබෝධ කරනවා. ඉතින් යෝගාවචර තාම දන්නේ ඒක අලෝබදෝ සමෝ හේතුවිලි තරම්ම වැදගත් කියලා. මොකද අපි සදාචාරාත්මකව අපි වඩ වෛර කර කර ඉන්නේ. ප්‍රතිපදාවට ගියාට පස්සේ විශේෂයෙන්ම සතියට ගියාට පස්සේ මේ දෙකම මගේ න්‍යාය පත්‍රයට මතුවෙන දේවල් නෙවෙයි මතුවෙන මතුවෙන වෙලාවේ මේ අසවලායි කියලා තේරුම් ගත්තට ඒක පාපයක් නෙවෙයි කියලා තේරුම් ගන්න එක තමයි මෙතන සම්මා දිට්ඨිය වෙන්නේ. දෝෂ හයතේ හිත මෝහසහිත හිත නැත්නම් රාගසහිත හිත ඒක මේ මතුවෙන මතුවෙනලා එක තේරුම් ගැනීම අකුසලයක් නෙවෙයි. ඒව ප්‍රകൃති වශයෙන් අකුසල් හිත්. නමුත් නොදැනින්නට වැඩිය දැනගන්න එක හොඳයි. ඒ නිසා යා ඒක චිත්ත භාවනාවක් වශයෙන් නැත්නම් චේතෝ පරිය පරණ ඥානයක් වශයෙන් චේතෝ පරිය ඥානයක් වශයෙන් තේරුම් ගන්න උත්සාහ කරනවා. මෙතෙක් කල් ලැබුවා එනකොට කරප්පක්. එනකොට ඉසాత බඳගෙන ආඬනවා. විශේෂයෙන්ම ඒවට යට වෙලා නින්දිත තත්ත්වවලටපත් වෙනවා. දැන් මේ යෝගාවචරයට එච්චර නින්දිත තත්ත්වවලටපත් වෙන්නේ නැහැ. මොකද හිත සමාහිත වෙලා තියෙන්නේ. ඒ වගේම පටිෝදාතේ අනංගනේ හිත කෙලස් නැතුව තියෙන වෙලාවක් උපක්ලේශ රහිතයි. සදෝස එනකොටම තරහා යන්න ඕනෙම නැහැ. අමෝ එනකොට සතුටු විය යුතුම නැහැ. මේ සදෝස හිතේ අනිත් පැත්තමයි සමෝහය අන අදෝස අදෝයි අද්වේෂේ හිත කියලා ඒ දෙක පිළිබඳව උපක්ලේශ පහළ කරන්නේ නැතුව බලන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මුදු භූතේ කම්මණියේ හිත කියන දේ අහනවා. හිත කර්මන්නේයි මු르දුයි. ඔලබොල නැහැ. තිති ආනන්ජප්පත්තේ නොසැලෙන තැනක ඉන්නේ දැන්. ඉඳගෙන සදෝස සමෝහ සරාග බලනවා. ඒ වාගෙම තමන් ආසාවෙන් බලන්න හදන වීත රාග වීත දෝත වීත මොහක් දකින්න. ඉතින් කොච්චර අභ්‍යාසයක් ඕනද යෝගාවචරයට ඒ මූලික චිත්තානුපස්සන අවශ්‍ය වෙන රාග ద్వේෂ මෝහ කියන මේ හිතවිලි දැකලා ඊට පස්සේ සංක්ෂිප්ත හිත වික්ෂිප්ත හිත දැක ගන්න වෙනවා සමහරට මේවා දකින්නකොට හිත සම්පූර්ණයෙන්ම විසිලා යනවා ඒ වුණාට මම ඉන්නේ භාවනාවේ මම ඉන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ මම මේ කරන්නේ ආනාපානෙ මුල් කරගෙන යන කියන එක සාමාන්‍ය ආරසාවක් තියෙනවා එහෙනම් හිත හොඳටම ඇවිස්සලා ඒ වුණාට මම මේ සක්මනේ ඉන්නේ මම මේ වෙලාවේ ඇවිස්සලා හිත තිබුණත් බලන්න ඕනේ වම දකුණ කියන මූලික අරස්සාව යෝගාවචර තියෙනවා. ඔන්නෝම ඉන්නකොට ඔන්න සංකිට්ත හිත වගේ වික්කිට්ත හිත එනවා. ඇවිස්සිච්ච හිත, ඇකිලිච්ච හිත. ඒකට යෝගාවචරය තේරුම් ගන්න ඕනේ මේ සංකිට්ත හිත නැත්නම් ඇකිලිච්ච මිදිච්ච සීතල වෙච්ච හිත වගේම වික්කිට්ත විසිරිච්ච හිත මගේ අවශ්‍යතාවයට එන එකක් නෙවෙයි එනේන වෙලාවේ එයා මේ දක්වන රංගනය භූමිකාව දැන ගැනීම අකුසලයක් නෙමෙයි. ඉතින් මේ යෝගාවචරයට ගොඩක් කල් යන්නේ මම මෙහෙම දැනගන්නා සුලෝ භාවනා කරනකොට මගේ හිත ඇකිලෙන්නත් නරකයි වික්ෂිප්ත වෙන්නත් නරකයි මේ සමාහිතකමම තියෙයි කියලා හිතාන ඉන්නවා නෑ සමාහිත හිතකින් බලාන ඉන්නකොටමත් වරින් වර සංකිට පැත්තට යනවා වරින් වර වික්ෂිප්ත පැත්තට යනවා ඉතින් යෝගාවචරය ඒක භාවනාවට ගොදුරක් කරගන්නවා අරමුණක් කරගන්නවා ඉතින් ඒක ටිකක් තලතුණා යෝගාවචරගේ වැඩක් බව අහගෙන ඉන්නකොටත් තේරෙනවා ආනේ විදිහට මේ හිත නටන්න ගියාට නට නටන විදිහට මනාපමනාව පහල කිරීම තමයි කෙලෙස් උපදුනා කියන්නේ එයා මොන නැටිල නැටුවත් මම මනාපමනාව උපයන්නේ නැතුව දැකීම දැකීම පමණින් අතර කරන්න පුළුවන් නම් ඇහිීම ඇහිීම පමණින් අතර කරගන්න පුළුවන් නම් දැනීම දැනීම පමණින් නතර කරගන්න පුළුවන් නම් යෝගාවචරයට තේරෙනවා සංකිට හිත වේවා විකිත හිත වේවා ඒක ගැන කතන්දර ගොතන්න ගියොත් තමයි අකුසල් සිද්ධ වෙන්නේ ඒ හිතේ සංකිත විකිත බව නයිසර්ගයෙන් අකුසලයක් නෙවෙයි ඒක නිසා එතන එතන දැනගන්න තෑහෙන විපස්සනා මනසක් සතියක් යෝගාවචරයට අවශ්‍යයි එතකොට තමයි මේ යෝගාවචරයට මේ මහග්ගත මහග්ගත කියලා කියන්නේ සමහර විටක මේ ධානයට සම්පත් වෙන්න වගේ එහෙම නැත්නම් කෙලෙස් ඇහෙන දොරට ඔබලා විනාඩි ගාණක් යත කරගෙන ඉන්න පුළුවන් හිත සමහර වෙලාවට එහෙම වෙන්නේ හිත කෙලෙස් වලට යට වෙනවා ඉස්සර මට එහෙම පුළුවන් වුණා දැන් බෑ මේ පරියන්කේ හොඳ නෑ අර පරියන්කේ හොඳයි කියලා ඒ රූප ධාන අරූප ධාන වලට යන හිත එහෙම නැත්නම් ඒ හා සමාන විපස්සනා සමාධි ඇති හිත නැති හිත කියලා දැක ගන්නකොට මේ බලන හිතයි එමත ඒක බලන කෙනයි බලන හිතයි ගත්තාම හරියට එක නාම නටන ගමන් එයා තමන්ගේ රංගනය බලනවා වගේ නිසා ඒ දෘෂ්ටි කෝණයට කියන්නේ පරතෝ සංකල්පය කියලා. එහෙම නැත්නම් අනුන්ගේ එකක් බලන්න වගේ. මේක හරි අමාරුයි. මොකද හේතුව තමන්ගේ හිත ධානාදී මහග්ගත தත්ත්වයටපත් වෙනකොට එහෙව් හිතක්ම ආය අමහග්ගත தත්ත්වයටපත් වෙනකොට මහග්ගත බවට මනාපේ සහ අමහග්ගත බවට අමනාපේ කියන එක වළක්වන්න බෑ. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේට කලින් අපේ සරුවච්චන් වහන්සේට කලින් මේ මහග්ගත හිත ඉපදවාගත්ත බර ගාණක් හිටියා. එක්කෙනෙකුටවත් නිවන් දකින්න හම්බුනේ නැහැ. මොකද මේගොල්ලෝ අමහග්ගත හිතට ද්වේෂ ද්වේෂ නැගුවා. මහග්ගත හිතට ආඩම්බර වුණා. ඒ නිසා මේ මහගත අමහගත හිත නිසාම මනාපමනාප පහළ වෙලා කෙලෙස් රස කරා මිස භව චක්‍ර කැඩුන්නේ නැහැ. දැන් සර්වඥාන්සේ තණ්හා කළ දිනවා පැත්තක් අඩියක් පැත්තකට තියාන පස්සට තියාගෙන මේක මහත්ගත හිතේ මේක අමහත්ගත හිතේ කියලා එනේන වෙලාවේ ඒව එන්නේ ඇත්තටම මගේ න්‍යාය පත්‍රයට නෙවෙයි. එනේන වෙලාවේ හඳුනගන්න යෝගාවචර ඉතාමත්ම අමාරුයි හිත මේ සදාචාර බර වෙලා මහග්ගත හිත අඳුනා ගැනීම කුසලයක් අමහග්ගතම හිත අඳුනා ගැනීම අකුසලයක් කියන විදිහේ මිත්‍යා දෘෂ්ටියක ඉන්න තාක්කල් එයාට මේ මතුවෙන මහග්ගත අමහග්ගත හිත වලින් පවුන කරගෙන චේතනා පහල කරගන්න නැතුව කර්ම රැස් කරගන්න නැතුව ඉන්න බෑ. ඉතින් ඒක පුරුදු කරන්න ඕන. ඒක පුරුදු කරනවා කියලා කියන්නේ මේ ආනපන පුරුදු කරනවා. සතිය පුරුදු කරනවා කියන එකක් නෙවෙයි. සතියේ සුවිශේෂී වැඩක් මේ. කොච්චර පුරුදු කරත් හිත වලට මේවා එනවා. එනේන වෙලාවේ අරකට වනාපේ මේකට අමනාපේ නැතුව කරප්පන් එන්නේ නැතුව ආසාත්ම ලක්ෂණ පෙන්වන්නේ නැතුව මේක දිහා බලනවා කියලා කියන චිත්ත භාවනා කිය. එතකොට යාට සෞත්‍රං චිත්තං අනුත්තරං චිත්තං කියලා කෙලස් වලට යට වෙන හිතක් තියෙනවා කෙලස් ඉස්මතු කරලා නැගිටින හිතක් තියෙනවා. එතකොට ඉස්සල්ලා මේ සම්බන්ධතාවයේදී සවුත්තර හිත පෙන්නනවා මේ චිත්තානුපස්සනාවේ නැත්තම් චේතෝපරිය ඥානෙ පෙන්නනකොට. ඒ කියන්නේ හිත යට වෙච්ච හිත, කෙලෙස් වලට යට වෙච්ච හිත. ඊගාට බලන අනුත්තර හිත කෙලෙස් ඉස්මතු කරගෙන නැගිටිච්ච හිත. මෙන්න මේ මට්ටම් වලට ගියාට පස්සේ තමයි මේ යෝගාවචරයට මේ කොළ කලබලයක් තිබ්බත් පේන දේෙන් gadu ගන්නේ නැතුව, පේන දේෙන් ආසාත්ම ලක්ෂණ පෙන්වන්නේ නැතුව කරප්පන් එන්නේ නැතුව මේක දිහා බලාන ඉන්නනම් දිත්තේ දිත්ත මත්තං දැකීම දැකීම පමණින් නැතකරන්න සුති සුත මත්තං ඇහුනට ඇහුන පමණින් නැතකරන්න මුතේ මුත මත්තං දැනුනට දැනුන පමණින් නැතකරන්න විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං මේක හොඳයි මේක නරකයි කියලා මේ විඤ්ඤාණය මේක දෙකට බෙදලා කතන්දර ගොතන්න ගියාට යාට පොහොර දාන්න චුක නතර කරන්න දන්නවනම් ඔයාට දැනගන්න පුළුවන් මේ රැළ දර බල රැළ නගින මොහොතේ රැළ පදිනවයි කියන එක තේරෙනවා. රැළ ආවට රැළ පදිනවයි කියලා එකක් තියෙනවා. ඒක තමයි දැනට තියෙන ලෝකේ තියෙන ක්‍රීඩා වලින් ඉතාමත්ම දක්ෂ ක්‍රීඩාව සර්ෆින් කියලා. ඉතින් ඒ කට්ටිය මේ ලෑලි කැලක් අරගෙන රැළ කොච්චර නැග්ගත් ඒකෙන් මතුවෙන ශක්තියෙන් තමාට පැයකට හැතම 60 තරම් වේගයක් දිනු කරගෙන රැළ පදිනවා. ඒක ඒක හරි අවස්ථානුකූල වැඩ ගන්න වැඩක්. අන්නේ වගේ මේ යෝගාවචරය සමාහිත හිත අසමාහිත හිත කියලා ඔක්කොම එල්ල වෙච්ච වෙලාවේදී මොන අවුලක් ආවත් ඒ අවුලේ තියෙන ශක්තිය අවුලේ තියෙන ශක්තිය අසංවිධිතයි. නමුත් ශක්තිය සංවිධිත වෙච්ච ගමන් අපිට එකෙන් වැඩක් ගන්න පුළුවන්. මේ අසංවිධිත වූ මේ ශක්තිය තමාගේ තියෙන මේ දුරස්ත බැල්ම නිසා සංවිධිත භාවයටපත් කර හෝ කරගෙන හෝ ඒ අකීකරු ශක්තිය Tamanට ඕන පැත්තට යෙදවීම අපි ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ විසම ලෝකේ සමහිත පැවැත්වීම කිය. මේ ලෝකේ දෙන්නෙක්ගේ හිතවිලි සමාන නැහැ. පුදුමාකාර ගැටුම්. චිත්තක්ෂණ දෙකක හිතවිලි සමාන නැහැ. උදේ හිතවිලි හැන්දාවට එන්නේ. ඒ තරම්ම අසංවිධිත හිතවිලි තියෙන්නේ. නමුත් මේ අසංවිධිත හිතවිලි වල වලත් උනත් ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය දිශාගත වෙලා නැහැ. ඒකට භෞතික විද්‍යාවේ වේගය සහ ප්‍රවේගය කියලා උගන්වනවා. වේගය කියලා කියන්නේ අසංවිධිත වූ ශක්තියක්. ප්‍රවේගය කියලා කියන්නේ දිශාගත වෙච්ච ශක්තියක්. එහෙම නැත්නම් අපි කියනවා යකඩ කෑල්ලයි කාන්දම් කෑල්ලයි කියලා. යකඩ කෑල්ලයි කාන්දම් කරන සමාන බර සමාන හැඩ තිබුණට යකඩේ උතුරට අදින්නේ නැහැ. කාන්දමේ තියෙන්නේ දිශාගත වෙච්ච ශක්තිය. ඒ කියන්නේ නිතරම උතුරට අදිනවා. කාන්දම් කැල්ලක් නිතර බිම වැටුනොත් කාන්දම් ශක්තිය නැතු වෙනවා. කාන්දම් කැල්ලක් ගින්නට දැම්මොත් කාන්දම් ශක්තිය නැති වෙනවා. ඒ වගේ යෝගාවචර දඟලන පටන් අරගත්තොත් එක එක කාම අරමුණොත් එක්ක අර හිතේ සමාහිතකම නැති වෙනවා. යෝගාවචර රාගේ රත් වෙනකොට සමාහිතකම නැති වෙනවා. ආයෙත් යකඩ කැල්ල බවටපත් වෙනවා. එතකොට ඒකේ දිශාගත වෙන්නේ නැහැ. ඉතින් අනිත් වගේ මේ හිතක තියෙන දිශාගත වීම සහ දිශාගත නොවීම නැත්නම් කාන්දම් කැලලක් යකඩයක් වීම සහ යකඩයක් කාන්දම් වීම නැවත නැවතත් යකඩ කැලල උඩ කාන්දම ගානකට අතු කාගෙන නැත ගන්න යනකොට ආයෙත් යකඩ කැලල කාන්දම් වෙනවා. මේක හරියට අසමාහිත හිතක් ඇති කෙනෙක් කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරනකොට හරියට කාන්දමක් උඩින් නෑ යකඩ කැලලක් උඩින් කාන්දමක් එක පිළිවෙලකට පිරිමැදගෙන පිරිමැදගෙන යනකොට කාන්දමේ අංශු දිශාගත වෙනවා. ඒ වගේ අසමාහිත හිතක් ඇති කෙනෙක් වුණත් මේ වෙලාවේ අසමාහිත හිතක් ඇති කෙනෙක් වුණා. එයා දන්නවනම් සමාහිත හිත කියලා කියන්නේ දිශාගත වෙති ශක්තිය. මට මේකක් තිබුණා කියලා එයා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරනකොට සද්ධර්ම ශ්‍රවණය කරනකොට ආයත් හිත සමාහිත තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා බොහෝ කල් සමාහිත අසමාහිත කියන මේ දෙක ඇසුරු කරනකොට මේ යෝගාවචරගේ තල තුනකම එන්නේ මේරිච්ච ගතිය එන්නේ මේ අසමාහිත හිතට කලබල නොවී ඉන්න එකයි තියෙන්නේ. අසමාහිතට කලබල වෙච්ච ගමන් තව දුරටත් ඒක විසිරෙන්න පටන් අර ගන්නවා. කලබල නිකන් හිටියොත් මේක දැන් කුණාටු වෙලාවක් නැව පදින්න එපා. කුණාටු වෙලාවේ නැව නතර කර ගන්න ඕන. පදින්න ගියොත් පෙරලෙනවා. නැව පදින්න පටන් අරගන්නේ කුණාටු වුණාට පස්සේ ඒ නිසා සමාහිත අසමාහිත තියෙන කෙනාගේ ලක්ෂණයක් වශයෙන් පෙන්වන්න පුළුවන්. අසමාහිත හිතක් ආපු වෙලාවක විනිශ්චය කරන්න යන්න එපා මොනම දෙයක්. තීන්දුවක් කරන්න යන්න එපා. කවදාකවත් ඒ තීන්දුව yaadෙන්නේ නැහැ. ආයෙ තැම්පත් වෙනකන් ඉන්න. තැම්පත් වුණාට පස්සේ ගන්න තීන්දුවක් කොච්චර වුණත් වික්ෂිප්ත වෙච්ච මනසකින් ගන්න තීන්දුවකට වැඩිය වටිනවා. ඉතින් තවත් ලස්සන පැත්තක් තියෙනවා. ඒක තමයි මේ අසමාහිත හිත විතරයි තීන්දුවකට කෑදර. තීන්දුවකට එලවන්නේ. සමාහිත හිතට තීන්දුවක් ඕනෙත් නැහැ. ඒ නිසා ලෝකේ තියෙන හැම තීන්දුවක්ම අපාගාමී කියලා කියන්නේ. ගත්තනම් තීන්දුවක් අපාගාමී. තීන්දුවක් ගන්න නැතුව වෙන දෙයකට වෙන්න දුන්නා නම් බොහෝම සමාහිත හිතකින් අපිට වෙන්න ඕනි දේ තමයි වෙන්නේ. කවදාකවත් ඒක ඒ පුද්ගලයාට දරන්න බැරි දෙයක් වෙන්නේ නැහැ. අපි අද යම් දුකක් විඳිනවා නම් අපි යම් දරා ගන්න බැරි දුකක් විඳිනවා නම් අපි මේ අසමාහිත හිතකින් ගත්ත වැරදි තීන්දුවක් නිසා චේතනාවක් නිසාද විඳවනවා. ඒකල අපි හිතනවා මේ මට කරදර කෙරුවේ අසවලාය. එහෙම නැත්නම් කවුරු හරි මට වෛරකම් කරන අය ආදී වශයෙන් මේවට හරියට කතන්දර ගොතනවා අපි. නමුත් වෙන්න තියෙන දේ සිද්ධ වෙනවා. ඒ නිසා දැන්වත් ඒ අමහිරි දෙයක් හිත පෑරන දෙයක් ආපුවාම ඉබ්බෙක් වාගේ ආණ්ඩු ඇතුළට අරගෙන කරබනින්න ඕන එකට කියනවා අපේ උද්භිය බෞද්ධ මේ ජීව විද්‍යාවේදී ශිෂිර තරණය කරනවා කියලා. ඒ කියන්නේ උගාවක් සීතල වෙච්චාම මාළුව කරන්නේ කලබල වෙන්නේ තටු ගහන්නෙත් නැතුව වරල් ගහන්නෙත් නැතුව ගලක් යටට වෙලා හීත හිමේ වතුර සීතල වෙච්චාම කර වෙන ඉතෙන්ලා ඉනවා ගලක් වගේ. දඟලන්න ගියොත් ශක්ති හානිය වෙලා මැරෙන්න වෙනවා. ඒ නිසා යා ශිෂිර තරණය කරනවා. ඒ වගේ යෝගාවචරයා තමන්ට නොගැලපෙන කෙනෙක් ළඟට ආපුවාම නොගැලපෙන මානසිකත්වයක් ආවම ඒක ප්‍රකාශ කරන්න යන්නේ වචන කියන්න යන්නේ ක්‍රියා කරන්න දන්නේ එයා දන්නවා මේ වෙලාවේ අවිසිලා තියෙන්නේ කවුරු රැවුවොත් කියනවා සමා වෙන්න මට මේ වෙලාවේ ප්‍රකාශ කරන්න බෑ මට මේ වෙලාවේ විනිශ්චය කරන්න බෑ මට මේක තව හදාරන්න ඕනේ මට මේක තව මේකට සාක්ෂි හොයන්න ඕනේ කරන දෙයක් නැහැ කියලා පැසර දානවා කිසිම කෙනෙකුට ඒක විරුද්ධ වෙන්න බෑ මේ හැදිච්ච ලෝකේ කිසිම කෙනෙකුට කියන්න බෑ විනිශ්චය කරපම්ම කියලා. ඒක මහා දඬුවමක්. අද ඉන්න නායකයෝ අමනයි. ඒගොල්ලෝ මේ තමන්ගේ යටත් ඇසියන් විසින් විනිශ්චය කිල්ලනකොට ඒගොල්ලෝ හිතනවා විනිශ්චය කළ යුතුමයි කියලා නෑ විනිශ්චය කරන්න ඕන නම් ඌ දාසේ. ඌ බැලේක්. ඌ බත් බැලේක්. කාටවත් ඒ විනිශ්චය දෙන්න කාටවත් අයිතිවාසිකමක් නැත්තේ නෑ. තමන්ට තියෙන්න ඕන හැකියාවක්. මේ වෙලාවේ මම විනිශ්චය කරන්නේ මගේ හිත අසමාහිතයි. මේ වෙලාවේ ගත්තොත් තීන්දුවක් මම අපහසුටපත් වෙන එක ප්‍රකාශ කරනවා මං හිත ඇවිස්සලා තියෙන්නේ මට මේ වෙලාවේ තීන්දුවක් කරන්න බෑ පොඩ්ඩ ඉන්න ඔය දූවිලි ටික තැම්පත් වෙනකම් කො පොඩක් තැම්පත් වෙනකම් ඉන්න කවුරු හරි කියනවා නම් නෑ නෑ නෑ මේ වුව කියලා හරියට මට තීන්දුව කරන්න ඕනේ කියලා මට නම් හිතෙන්නේ අත දිගහැරලා කන රත් වෙන දෙකක් ගහන්න ඕනේ ඔබ ඵලයේ යන්න ඔබලට මේ තීන්දුව කරන්න නෙමෙයි මම මේ සිවුර දාලා තියෙන්නේ මං මේ සිවුර දැම්මේ මගේ හිතෙන් කලබල නොකර ඉන්නයි කවුරු රැවිලා මේ ඔබ වහන්සේ මේ කරන්න ඕනේ කියනවනේ එකක් කිව්වා දෙකක් කිව්වා ඊට පස්සේ ඉතින් මොනව කරයිද කියලා මටවත් විශ්වාස නැහැ. කාගවත් න්‍යාය පත්‍රයකට වැඩ කරන්න නෙමෙයි අපි මහානකම් කරන්නේ. අපි වැඩ කරන්නේ අපි බැඳිලා තියෙනවා කවුරුත් එක්ක වැඩ කරන්න. ඉතින් අපි අසරණ වෙච්ච වෙලාව අසමාහිත වෙච්ච වෙලාව කියන්න ඕනේ බෑ. මට දැන් කලබලයි හිත. එහෙම නැතුව අත තිබ්බොත් අපි මේ 230 කරන්ට් එකට අත තිබ්බා වගේ 33000 කරන්ට් එකට අත තිබ්බා වගේ අමාරුක වැඩනවා. නිසා තලතුණා යෝගාවචරය හොඳටම දන්නවා මගේ හිත ඇවිසිලයි කියලා යා ඒ වෙලාවට ඉබ්බා වගේ කුම්බෝව අංගානි සකේ කලාපේ සමාදහම් මික්කු මනෝ විතක්කේ බුදුරජාණන්සි කියනවා සඳහන් කරනවා දේශනා කරනවා ඉබ්බෙක් යම් ආකාරයට තමන්ගේ අඳුපඳු ඇතුළට ගන්න ආසේ තමන්ගේ මනෝ විතක්ක තැම්පත් කරන්න ප්‍රකාශ කරන්න එපා අසමාහිත වෙලා ප්‍රකාශ කරන හැම එකක්ම තමන්ටත් අනුන්ට සුභ සිද්ධිය පිණිස වෙන්නේ නැහැ. නිසා ඒ වෙලාවට බීරෙක් වාගේ, ගොළුෙක් වාගේ, කොරවෙච්ච කෙනෙක් වාගේ, අන්තභාග හැදිච්ච කෙනෙක් වාගේ, මලමිනියෙක් වාගේ ඉඳලා බේරෙන්නේ කියලා තියෙනවා. එහෙම තමයි මේ ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා බේරෙන්නේ. ඒකයි ඒගොල්ල මේ සමාජයට බැඳිලා සමාජයට වග වෙන ජීවිත ගත කරන්නේ නැත්තේ. ඒකට සමාහිත අසමාහිත හිත තේරුම් ගන්න. එතකොට විතරයි නැත්තම් ඒ විදිහට එන එන රැළපදින්න දන්න කෙනා එනතන් එන ඕනේ සංවිධිතෝ අසංවිධිතෝ ශක්තියක් පාවිච්චි කරලා පෙරලෙන්නේ නැතුව සමබර භාවයේ කඩා ගන්න නැතුව යන්න පටන් ගත්තෙච්ච එකනට අර ඉස්සලා කියනෝනේ සෞතරං චිත්තං අනුත්තරං චිත්තං කියලා කෙලෙස් වලට යට වෙච්ච හිත සහ කෙලෙස් යට නොවිච්ච හිත කියලා. මේක දැන් අනිත් පැත්ත කියන විමුක්තං වාචිත්තං අවිමුක්තං වාචිත්තං. එතකොට යාට තේරෙනවා මේ ලෝකේ කොච්චර නැටුවත් ලෝකේ කොච්චර ගොජ දැම්මත් අත දාන්න ඕන කමක් නැහැ. ඒකට සැලෙන්න ඕන කමක් නැහැ. මේ ලෝකෙන් පොඩ්ඩක් විමුක්ත වෙයක්. වැඩි නටනවනම් වැඩියෙන් පැත්ත කරලා නිකන් ඉන්න. කවුරු හරි කලබල කරනවනම් දැක්කේ නෑ වගේ එයා විමුක්ත හිත දකිනවා. සමහර විටක තමන්ගේම ඕනකමට අනුකම්පාවට අපි ගිහිල්ලා යම් යම් ප්‍රශ්න වලට අත දානවා. යම් යම් ප්‍රමාණයකට කටයුතු කරනවා. ඒකෝර දාන්නවා දැන් මම මේ පුද්ගලයාට ප්‍රඥාවෙන් උත්තර ගන්න වෙලාවක් නෙවෙයි කරුණාවෙන් උත්තරයක් දෙන්න වෙලාවක් හැඟුම්බර උත්තර දෙන වෙලාවක් හිත මිදිලා නැහැ දැන් මම මේ වැඩක යෙදිලා ඉන්නේ එහෙම නැත්නම් මගේ හිත මේ මේ දේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් කරනවා ඒ වෙලාවේ මම දන්නවා මේ ප්‍රතිඵල වැරදුනොත් හිත නරක වෙනවා හරි ගියොත් හිත සන්තෝෂ වෙනවා එහෙම හිතකුත් ඔය රහත් තුනත් බුදු උනත් තියෙන්න ඕනේ. රහත් තුනත් බුදු උනත් තියෙන්න ඕනේ. විමුක්ත භාවයේ තියෙන හිත දාන්නෝ. ඒ විමුක්ත හිත විමුක්ත වශයෙන් දන්නේ වර එක අවිමුක්ත වෙනවා. විමුක්ත නැති වෙනවා. දරුවචන් වහන්සේ උදේට උදේ වරුවේ පාත්‍රය අරගෙන කරේ දාගෙන ගමට යනවා. පින්න පාතේට. ඉතින් ගියාම අසුබ දර්ශන දකින්න. අසුචි දකින්න. පිස්සෝ ඇති අස්සෝ දකින්න. පිස්සු ඇච්ච හරක් දකින්නවා. බල්ලෝ දකින්නවා. අලියෝ දකින්නවා. නොදැකිය යුතු අසුබ දර්ශන දකින්නවා. එතකොට සරුවත් චනන්සේ දන්නවා මේකෙන් මම දන්නවා මම ජීවත් වෙන ලෝකෙ මෙන්න මෙච්චර වියවුලක්. ඒ ලෝකෙ තමයි මට කණ්ඩ දෙන්නේ. මම යනවා කරුණාවෙන් ඒ ලෝකෙට ගිහිල්ලා ඒකත් ඔච්චර කරදර ඉසිකක්කුන් තියෙද්දි බත්තෙන් දැබ්බෙදලා වඳිනකොට සුවපත් වේවා කියලා කියනවා. එතකොට ඒක වතක් කරන වෙලාවක කරුණාවෙන් කරන එක. පාත්‍රේ පිරුණනේ. ආපහු කැලේට යනවා. මොකට ඒ? ප්‍රඥාවට. කරුණාවෙන් ගමට වදිනවා මානව දයාවට. ඊට පස්සේ ප්‍රඥාවෙන් කැලේට යනවා ප්‍රඥාව වඩන්න. දවසේ ඇතුලේ මේ දෙක සමබර වෙන්න ඕනේ. උදේ උදේ ඉඳලා හැන්ද වෙනකම් ඔය නිරෝධ සමාපත්තිය සම්බන්ධ වෙලාවක ඇර පුනරන්සේ උදේ ඉඳලා හැන්ද වෙනකම් පරියන්කේ ගහන භාවනා කරන්නේ නැහැ. කෙලින්ම විමුක්ති හිතේ ඉන්නේ නැහැ. අවිමුක්ති හිතට යනවා. පාරේ යනකොට අසුචි බෑග් එනවා, ගොම බෙටි තියෙනවා, කාන්තාවෝ ඉන්නවා විසුළු ගැලපෙන්නේ නැති ඇඳුම් ඇඳගෙන, අස්සෝ ඉන්නවා, බල්ලෝ ඉන්නවා. ඒක දකින්නකොට දන්නවා මේ බත් කණ්ඩ නම් මේ උපයන්න එපායි. උපයන්න නම් ගමට යන්න එපායි. ගමට යන වෙලාවේදී විමුක්ත උත්මෙක් තමයි මේ. දැන දැන ගමට යන්නේ. ඒක මහා කරුණාවෙන් කරනවා. ඊට පස්සේ මහා ප්‍රඥාවෙන් නැවතත් කැලයට වදිනවා. ඒක නිසා ඒ සමබර භාවය තියෙන්න නම් නැත්නම් මේ හේතු ප්‍රත්‍ය දැනගන්න නම් අන්‍යෝන්‍ය වශයෙන් මේ දෙන්න මේ විමුක්ත හිත සහ අවිමුක්ත හිත අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍යুৎපන්න වෙනවා දැක ගන්න දැනගන්න ඕනේ කොයි කෙනත් මේ සමතුලිතතාවයක් බලනවා මිස මේ ඒකාන්ත විමුක්තියක් කේවල විමුක්තියක් මේ ලෝකේ නැහැ. කේවල විමුක්තියක් තියෙන පින්නම් බෑවට පස්සේ පිරිනොම් පානකම් මේ දෙක සමවර කරනවා. ඉතින් අර නිවනක් දන්නේ නැති කෙනා, නිවන ගැන කතන්දර ගොතන එක්කනා, නිවන වල හැඟීමකින් ගත යුතු එක්කනා මට කවදා මේ කේවල විමුක්තියක් ලැබේදෝ කියලා බුදුහාමුදුරුවත් බලාපොරොත්තු වෙච්ච නැති එකක් නිකම්ම නිකම් මේ භාවනා නොකරනයි බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකොට ඒගොල්ලෝ හදන චිත්‍ර කතන්දර සහ මේ බුදුහාමුදුරන්ගේ වචන වල දෙන අර්ථකතන ගොඩාක් වෙනස්. යෝගාවචරයක් වශයෙන් යනකොට අපි මේ කරුණු දැනගන්න පාරේ සෑහෙන දුර යන්න ඕන. ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ නිවන බුදුචානන්සේ පෙන්නන මේ විමුක්ත හිත කේවල தත්වයක් නෙවෙයි සාපේක්ෂ தත්වයක්. අවිමුක්ත හිතට සාපේක්ෂව විමුක්ත හිත තියෙනවා. මේකේ පෘ탁ජන්‍ය විමුක්ත හිතට බයයි අවිමුක්ත හිතට ප්‍රියයි. අවිමුත් හිත කියලා කියන්නේ දරුවන් කෙරෙහි ඇති බැඳිල්ල, වස්තුවට ඇති බැඳිල්ල, දේශපාලන පක්ෂයට ඇති බැඳිල්ල, ආගමට ඇති බැඳිල්ල. ඉතින් අර එව්වත් එක බැඳී ගත කරන ජීවිතය ඒගොල්ලෝ හිතනවා ලොකු ආරස්සාවක්, රක්ෂණයක්, බැංකු ගිණුමක්. මං ගැන බලා කරන්න මට මං ගැන බලන් ඉන්නේ ඕගොල්ලෝ තමයි කියලා. ඒගොල්ලෝ කවදාකවත් ඒකෙන් වෙන්වීමක් සාන්තියක් වශයෙන් ගන්නෑ. එහෙම නැත්නම් සුන්දර වූ නිවනක් විදිහට ගන්න. ඒගොල්ල බලන්නේ මේ වස්තු ගොඩක් වට කරගෙන මේ අවිමුක්ත භාවයේ පොහසත්කම කියලා තමයි සාමාන්‍ය සමාජයේ කතා කරන්නේ. අපි පොහසත් වෙනවයි කියලා කියන්නේ අරකට මේකට බැඳිලා ඉන්නවා. නමුත් භාවනා කරන්න ගියයි කියලා කියමු. අපි తాවකාලිකව හරි දීර්ඝ කාලින වශයෙන් හරි අරණියකට ගිහිල්ලා ගහක් මුලට ගිහිල්ලා ශූන්‍යකාරට ගිහිල්ලා ඒකව පරියන්කේ ඉන්නවා. එහෙම නැත්නම් අපි සක්මන ගත කරනවා. එහෙම ගත කරන වෙලාවේදී මේ යෝගාවචරයට කොච්චරක් මේ අවිමුත්ත භාවයට අපි කඹරලා කඹරලා අවිමුත්ත භාවයට පහඳලා පහඳලා හිත ගිහිලා තැම්පත් කරත් පරියන්කේක ඒව අර ගෙවල් වල තියෙන යොමනේ කල්පනා කරන්න. ඒ කියන්නේ කාමේ නැත්තම් කාම සංඥාවේ ගත කරන යාට තියෙන මොන જાති කෙරුවක්වත් ආනාපානය පේන්නෙත් නැහැ. සක්මනක් වම දකුණකට යන්නත් බෑ. ඉරියව්ව දිහා බලන්නත් බෑ. අර මෙතෙක්කල් සංසාරේ පුරාවට අවිමුක්ත භාවයේ වඩා ගන්න තිබිච්ච බන්ධන තියෙනවනේ මේ ඥාති බන්ධන, උග්ගත බන්ධන, තරුණ යොබ්බන බන්ධන, ආෝග්‍ය බන්ධන, වස්තු භෝග ඔක්කොම ඉතින් මේ අවිමුක්ත හිත නිසා යෝගාවචරනේ අවිමුක්ත හිතට තියෙන මේ අනියම් ප්‍රේම සම්බන්ධය නිසා භාවනා කරන්න ගියත් ලක්ෂ කෝටි ආකාරයකින් මේ හිත නීවරණ වල බැඳෙනවා. අපි හිතමු මේ තියේදිත් මේ යෝගාවචරය අසුවිරු ඥාන සහිතව කල්යාණ මිත්‍රය ආශ්‍රය කරමින් නැවත නැවත භාවනා කරනලාට එක වෙලාවක යෝගාවචර ගිහිත අරමුණට ගියා ආනපාන ගියයි කියලා. නැත්නම් එක චිත්තක්ෂණයකට ධක්මනට ගියා නැත්නම් වම දකුණට ගියයි කියලා. එතකොට මේ යෝගාවචරයට පේනවා අච්චර මහා අවිමුක්ත වූ කාම සංඥා තිබුණට නැවත නැවත යොදන කෙනාට කලාතුරකින් මේ කෙලෙස් නැති අරමුණක හිත මුලිච්ච වෙනවා. ආපාතගත වෙනවා. මූණට මුල දාලා හිරිනවා. ඉතින් මේක නිකන් හරියට මේ මහා ගලකට ගහලා ගහලා ගහලා ගහලා මේ ගල දෙකට කරවුවා වගේ පළවෙනි වතාව. විශාල ප්‍රමාණයක් ගහන ගලේ මරේ දන්නේ නැතුව ගැවුවා කවදාවත් පැලෙන්නේ නැහැ. ගහලා ගහලා ගහලා ගහලා හරියට ගලේ දෙකට භාවයක් ගත්තා වගේ ඔන්න යෝගාවචරයට තේන ඕන අරමුණේ හිත හිටියා. ඉතින් මේක ලොකු ජයග්‍රහණයක්. මේක යෝගාවචරය ඇත්තටම ලොකු සිලිලාරයක්. නමුත් ටික වේලාවක් යන මේ අවිමුත්ත කමේ තියෙන කුපාඩිකම කඩප්පුලිකම තමයි අර බලානින්න අරමුණ කම්මැලි වෙනවා. මුඛාකරින සද්දකට හිතපයි. මුඛාකරි වේදනකට හිතපයි. මුඛාකරි අරමුණට හිතපයින්නෝ මොකද අර ඉන්න ඉරියව්ව හරියි එහෙම නැත්නම් ඒ ආනාපානේ හරි සක්මන හරි වම දකුණ හරි එදින්දා වැඩ කරනට හරි කමන්නේ අර ගිය අරමුණ හරිම ඒකාකාරී ඒ වෙනුවට මේ හිත මෙතෙක් කල අර අත්ෙන් අතට පැන පැන ගිය පිස්සු අඳුරෙක් වගේ තිබ්බ හිත අර විමුක්ත භාවය නීරස කළ සලකනවා කම්මැලි කළ සලකනවා ඒකාකාරී කළ සලකනවා බයක් විදියට සලකනවා සැකසහිත දෙයක් විදියට සලකනවා අනුතුරුදායක දෙයක් විදියට සලකනවා අර අවිමුක්ත හිත මේ කාමයේ දන්න දන්න කියන දේක හිත පැනපැන යන එක හරි විචිත්‍රයි හරි ආසයි පැදුරටත් නොකිය හිත පිටපයින් ඉතින් මේක යෝගාවචරය මේ විමුක්ත හිත අවිමුක්ත හිත කියන මේ අයන්න ආයන්න කියවන වෙලාවේ ඒ යෝගාවචරය දන්නවනම් මගේ ප්‍රයත්නය මගේ ප්‍රතිපදාව තමයි මේ නීරස වුණත් හිත කොච්චර අරියාදුකම් කරත් මේ දන්න අරමුණක චිත්තක්ෂණයක එකවතාවකට හරි තියාණ හිටපෙක මට අම්මා අප්පා දීපු බුතලයක් නෙවෙයි. මම ඉගෙනගත්ත ශාස්ත්‍රිකුත් නෙවෙයි. මෙලෝ ඉන්න මෙලෝ යකෙක් මට කියපු දේකුත් නෙවෙයි. මේ සාසනය කියන්නේ මේකයි. හැබැයි ඒක නීරසයි. කමක් නැහැ. මම මේ නීරස වුණත් මේ විමුක්ත භාවයට නැත්නම් අඩු ගානේ යාන්තමට හරි අරමුණේ කෙලෙස් නැතුව පවතින හිත වාර්තා කරන්න කියන්න දක්ෂකමක් එන්නේ කොච්චර කල්යයිද මේ යෝගාවචරයට එයා ලියන හරියක් ලියන්නේ අවිමුත්ත හිත ගැන තමයි. මට අර කරදර ආවා මේ කරදර ආවා නීවරණ ආවා සද්ද ආවා හිතවිලි ආවා වක්‍ර මාර්ගයෙන් කෙලෙසිටමනේ අදින්නේ. කියන්නෙම වැරදි දේවල්. ඉතින් කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ පත්‍රිකාවක් හදලා කියනවා. ඇත්ත ඕක කාටවත් වෙනවා. ඒක නිසා මේ විමුක්ත හිත අගය කිරීමක් වශයෙන් හරියන එක විතරක් කතා කරන්න කියලා. එහෙනම් ඔයිට වැඩි හොඳයි නොලිය නිකන් ඉන්නේ. ඉතින් රිට්‍රීට් ඕගනයිසර් උඩට තට්ටු කරලා කියන්න ඕනේ අනේ මොන හරි අප්පා ලියලා දෙන්න අප්පා ධම්ම ජීවාන්තරම් බැනුම් අහන්න වෙනවා. ඕගොල්ලෝ ලිව්වේ නැත්තම් මටයි අබිනම්ඩ වෙන කියලා. ඒගොල්ලන්ගෙන් මේ වෙච්ච දේ මොකද්ද කියලා කියන්න අපි කොච්චර කඹරනවද කියනනම් අයුමුත්ත හිතට වැරදි නම් ලියාවි උදේ ඉඳලා හැන්ද වෙනකම් පෑන ඉවර වෙනකම් ලියාවි. කොළ ඉවර වෙනකම් ලියාවි. හම්බ වෙලා කතා කරන්න දෙනවා නම් ස්වාමීන් වහන්සේ තව එක විනාඩියක් මට කතා කරන්න දෙන්න මම මේ කියන කුණු කන්දලෙත් අහගෙන ඉන්නේ. අනේ ස්වාමීන් වහන්සේ මට අනුකම්පා කරලා මෙන්න මේ කුණු අරපෙත් අහගෙන ඉන්න. අනේ මට අනුකම්පා කරලා මේ කෙලෙසෙත් අහගෙන ඉන්න කියලා නව කතා කියන්නේ ඕවනේ. ටෙලි ඩ්‍රාමා කියන්නේ ඕවනේ. ජනමාධ්‍ය කියන්නේ මේකනේ. අපි කොච්චර කැමතිද ඒකට? ඔක් කාටද පුළුවන්නේ? මේක අමාරුයි තමයි කලාතුරකින් ඉස උස්සනවා මේ අරමුණ. හැබැයි ඉස උස්සනවත් එක්කම බින් හත්තක් නයිහත්ත පොළෙන් උඩට එනකොට ඒක මතු පිට පස් ටිකක් අරගෙන ඉන්න ආසේ මේ විමුක්ත හිත එනකොටම නීරසකම එනවා. එනවත් එක්කම කම්මැලි වෙනවා. එනවත් එක්කම සැක උපදවනවා. එනවත් එක්කම බය උපදවනවා. අනිශ්චිතතාවය උපදවනවා. ඉතින් යෝගාවචරය දැනගන්න ඕනේ මගේ යෝගාවචරකම කියන්නේ මේ කම්මැලිකම යටතේ නීරසකම යටතේ නැත්නම් විරාගයේ යටතේ උපදින මේ විමුක්ත හිත විතරක් කතා කරන්න. අනිතව කතා නොකර ඉන්න මේක කරන්න බැරි බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා අපේ තියෙන මේ මිත්‍යා දෘෂ්ටියක් විදියට ඒ මොකද ඒ මේ මට්ටමට ආවට පස්සේ ඉතින් අපිට මේ අකමැත්තෙන් උනත් තේරුම් ගන්න වෙනවා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකේ උපදින තාක් උපදින්නේ දුක් නිරුද්ධ වෙන තාක් නිරුද්ධ වෙන්නේ දුක් අපි හිතන්නේ නැහැ බබෙක් හම්බ වෙන එක දුකක් කියලා අපිට තේරෙන්නේ නැහැ බබා මැරෙන එක නම් දුකක් තමයි. ඒක සූපයක් ඇදෙනකොට දුකක් නැහැ. හැබැයි සූපයේ තල්ලි නැති වෙනකොට දුකක් තමයි. ඒක නිසා අපි මේ සමහරක් දුක් සහ සමහරක් සැප කියලා කුණුවarpයක් හදාගත්තට බුදුරජාණන් වහන්සේගේ ඥාණයෙන් සර්වඥතා ඥාණයෙන් උන්වහන්සේ කච්චානගත සූත්‍රයේදී සඳහන් කරනවා දුක්ඛමේව uppajjamanam uppajjati දුක්ඛං ඒව නිරුච්චමානං නිරුච්චති මේ ලෝකේ උපදින තාක් දුක් උපදින්නේ නිරුද්ධ වෙන තාක් නිරුද්ධ වෙන්නේ. ඉතින් මේක පිළිබඳ අපිට සැකයක් තියෙනව නෑ නෑ සමහරක් සැපයි සමහරක් දුකයි කියලා. ඒකට කියනවා සැකය විචිකිච්ඡති. ওই කොච්චර බුදුහාමුදුරෝ කිව්වත් මට මේක හම්බුනොත් නම් සැපයි කියලා අපි ළඟ පොඩි පොඩි පොඩි පොඩි තියෙනවා මේ මුරුක් කුටියක් හම්බුනොත් හොඳයි අයිස්ක්‍රීම් හම්බුනොත් හොඳයි පකඩ ටිකක් හම්බුනොත් හොඳයි කියලා සම්යම් දේවල් වලට අපේ කැමැත්තක් තියාගෙන සමහර දේවල් නම් ඇත්ත තමයි බුදු ආමතුරු අම්මපා ඇත්ත. හැබැයි මේ මුරුක්කු වලට බොරු. උන් ඔය වගේ අපි ළඟ හැම කෙනාගේම මේ හිතේ හංගගෙන යන මොකද්ද පුද්ගලික ආසාවල් වගේක් තියෙනවට අපි කියනවා රුචි අරුචිකම් කියලා. එක මිනිස්සෙක් නෑ මේ ලෝකේ රුචි අරුචිකම් නැති. මේ රුචි අරුචිකම් නෑ කියනවා නම් මේ මනුස්සයා මේ ලෝකෙට ගැලපෙන්නේ. මේ මනුස්සයට රස ආස්වාදේ නැහැ කියලා සාමාන්‍ය ලෝකයා බැලලා ඉලවනවා. ඒ රුචි අරුචිකම තියෙනකොට අපිට මේ දේ දුකයි මේ දේ දුක නැහැ කියලා අපි විහිං හදාගත්ත අගේ ආඩම්බර පද්ධතියක් තියෙනවා. ඒක නිසා අපිට සමස්තයේ වශයෙන් උපදින්නේ දුකක් ය. සමස්තයේ වශයෙන් නිරුද්ධ වෙන්නේ දුකක්මය කියලා. දුක්ඛං මේ උපජ්ජමානං උපද්දති දුක්ඛමේව uppajjamanan uppati දුක්ඛං නිරුච්චමානං නිරුච්චති කියන එක ගන්න බැරි අපි මේ සමහරකට කැමැත්තක් තියෙන. ඉතින් මේක මම හිතන්නේ හේතු ගන්න ගන්න අමාරුයි. මේ චේතෝපරිය ඥානයකට ලෑස්ති වෙන කෙනෙකුට ඇර අනික් කෙනෙක් මේක බුදුහාමුදුරුවෝ කිව්වට මොකද පිළිගන්න කැමති නැහැ. සමහරකට කැමති සමහරකට කැමති නැහැ. ඉතින් මේකට කංකති විචිකිච්ඡති කියලා බුදුරජාණන් වහන්සේ සැක කරනවා විචිකිච්ඡා කරනවා. ඒක නිසා යම් දවසක නෑ උපදින තාක් උපදින කෙලෙස් උපදින කෙවෙන තාක් ගෙවෙන කෙලෙස් උපදින තාක් උපදින දුක් ගෙවෙන තාක් ගෙවෙන දුක් කියන එක අපරපච්චා කිසි කෙනෙක්ගෙන් කීමකින් තොරව ස්වයම්බූ ඥාණයෙන් තේරුම් ගත්තොත් ඒකට බුදුහාම කියන සම්මාදිට්ඨිය කියලා. උපදින තාක් උපදින දුක් ගෙවෙන තාක් ගෙවෙන දුක්. ඒක නිසා කැමැති වෙන්න ඕනේ අපි උපැත්ම බලන්න නෙවෙයි පැවැත්ම බලන්න නෙවෙයි නැවැත්ම බලන්නයි. මොකද නැති වෙන තාක් නැති වෙන දුක්. ඒක නිසා එයා මේ ඥානය පහළ වුණා නම් නැත්නම් මේ ඥානය පරෝපදේශ රහිතව පහළ වුණා නම් එයා ක්ෂය වෙනවා දකින්නකොට මිහිරියාවක් ලබනවා. වැය වෙනවා දකින්නකොට මිහිරියාවක් ලබනවා. නිරුද්ධ වෙනවා දකින්නකොට මිහිරියාවක් ලබනවා. මගේ මේ අරමුණට හිත යෑම නිසා මට කාමේසා කාම සංඥා නිරුද්ධ වෙනවා. අරමුණට හිත යෑම නිසා කාමේසා කාම සංඥා ක්ෂය වෙනවා. වැය වෙනවා. හැබැයි මේ ඒ වෙනුවට හම්බ වෙන මේ රූපාරම්මණය මටමනාප එකක් නෙවෙයි. ඒකෙන් කරන්නේ අර කාමේසා කාම සංඥාව ගෙවම් කරන්න, ක්ෂය කරන්න, වැය කරන්න, නිරුද්ධ කරන්න උදව් වෙනවා. මේකට මායя දාලා තියෙන උගුර තමයි උගුල තමයි ඒ වෙනකොට උපදින රූපේට කම්මැලි කරනවා. අරූප ආරම්මණයට අපේ අරමුණට අපි කිව්වොත් ආනපාන හිත ගියයි කියලා ආනපානේ බලනකොට ඒක එපා වෙනවා. ඒක කම්මැලි වෙනවා. නමුත් ඒක විශාල කෘත්‍යයක් වෙලා කාමයක් දුරවන් කළා කාම සංඥාවක් දුරවන් කරලා. නමුත් අර ඇතිවිච්ච රූපේ නැත්නම් ආනපාන රූපේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ඒක කම්මැලි නිසා අපි දන්නේ නැහැ කොයි වෙලාවෙ නැගිට්ටද කියලා. ඇයි නැගිට්ටි කියලා දන්නෙත් නැහැ. ඒ මොකද මේ මායя මේ කර්ම යන්ත්‍රේ මේ ලෝකේ හදලා තියෙන්නේ අරමුණු රස මාරු කිරීම පොහසත්කමක් කියලා. විවිධ අරමුණු බුදුරජාණන්සේ කියන දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බැරි ඉරියව් මාරු කරන නිසා. ඒක ඉතින් පොල්ලෙන් ඔළුවට පොල්ලෙන් ගැහුවාගේ කතාවක් නේ. අපිට එක තැනක ඉන්න බෑනේ කඩි ගායනේ. නලියනවනේ. එක්ක බ්‍රේක් dance දාන්න ඕන. එහෙම නැත්නම් අරංගේට්‍රම් නටන්න ඕන. නැත්නම් උඩරට නටුන් නටන්න ඕන. රූ රසේ අන්ති නාලේසේ අත් ලෙල දිදී විදුලිය පබා මං කෙසේ පවසන් එසේ ඒ සුරලඳුන්දුන් රංග සුබා ඉතින් නලවන නලවන සලිත ලලිත පෙම තමයි. ඕකට තමයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මේක තියෙන තාක්කල් දුක අවබෝධ කරගන්න බෑ. එක තැනකට වෙලා මුත්ත තිබ්බා වගේ හිටපන්. ඉන්නකොට විනාඩි දෙක යනකොට පේනවනේ දුක. කාට හරි තියෙන දෙක පිළිබඳ ප්‍රශ්නයක්. ඉන්න බෑ. ඉතින් මේ ඉන්න ගතිය එක තැනක ඉන්න ගතිය නලියන්නේ නැතුව කතා කරන්නේ නැතුව චේතනා පහල කරන්නේ නැතුව එක චිත්තක්ෂණයක් දැකලා මේ විමුක්ත හිතය කියලා මේකට මේ විමුක්ත හිත ගැන මම rahat වෙලා නැහැ නමුත් මේ ලක්ෂයක් අවිමුක්ත හිත අතර චිත්තක්ෂණ අතර විමුක්ත චිත්තක්ෂණයක් තියෙනවා වාඩි වෙලා වාඩි වෙලා ඉන්නකට සතුටු වෙනවා ඒකාකාරීව පවතින හුස්ම නීරසයි තමයි. නමුත් මම එක සතුටු වෙනවා ප්‍රමෝද වෙනවා මොකද ඒකත් එක්ක ඉන තාක්කල් කෙලස් නැහැ. ඒක නිසා මෙන්න මේක මේක මේ ඉඳගෙන ඉන්නකොට වැටහෙන මේ නීරසකම නුරුස්නා ගතිය තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒ නිසා මේ දුක්ඛ සත්‍යයත් එක්ක ඉන්නා තාක්කල් නැත්නම් දුක දුක වශයෙන් දන්නා තාක්කල් මම දුකට 16ක් නෙවෙයි මම දුකට යටහත් යටත් ඇසියෙක් නෙවෙයි කියලා මේක නා දවසින් දවස දවසින් දවස මේ එකම ඉරියව්වේ වැඩි වේලාවක් සිටීම අරමුණේ වැඩි වේලාවක් සිටීම තමා පරෝපදේශ රහිතව තේරුම් ගන්නවා කියන එක ඔය ඔය කියන තරම් ලේසි නෑ. අපි හිතන්නේ අනේ පොඩ්ඩක් කකුල් දෙක හොල්ලන්න නැත්තම් මේ මේ විනාඩි 60 යන්නේක 59න් ඉවර වෙනවනම් 55න් ඉවර වෙනවනම් මේක පොඩ්ඩක් වැරදිලා හරි බෙල් එක වදිනවා නම් කියලා තමයි අපි නිතරම බලන ඉන්නේ. මොකද අපේ හිතට මේ අපේ කයට මේ අපි හැප දෙන්න හදන්නේ අරමුණු රස වෙනස් කිරීමෙන් සහ ඉරියව් වෙනස් කිරීමෙන්. ඒ නිසා අපි ඉස්සලා පටන් ගන්නකොට මේ පැය ගණන්, දුසින් ගණන් එක නිසලීන් එක නෙමෙයි තියෙන්නේ. එක චිත්තක්ෂණයක් ඕනේ සැලී ඉන්න පුළුවන් නම් ඒකට ආනෙන්ජප්පත්තෝ. නොසලින මනසකට ගියා. තිතේ පිහිටියා. මේකට සතිපට්ඨානය කියලා කියනවා. සතිය පට්ඨල කිරීම. ඒක නිසා හොඳට පට්ටල වාඩි වෙන්න කියනවා. හොඳට තමයි හොඳට පට්ටල වාඩි වෙලා දැන් ඒ වාඩි වෙන්න ඉස්සෙල්ලා නටන්න තියෙන හරියෙන් නටන්න කියනවා. පට්ටල වාඩි වෙලා දැන් බලනවා මේ පට්ටල කරගත්ත හිත. පට්ටල කරගත්ත කය. කොච්චර වෙලා බලන්න පුළුවන්. ඒකේ පොඩි වර්ධනයක් වෙනවයි කියලා අපි හිතමු. මෙච්චරයි යෝගාවචර සතිය කියලා මනින්නේ. මේක වර්ධනයක් වෙනවා නම් එයා දන්නවා ඒ පට්ටල වෙච්ච හිතේ ඉන්නා තාකල් විමුක්තයි. ඒකෙන් හිත හෙල්ලිච්ච ගමන් අවිමුක්ත වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම අවිමුක්ත හිතට වෛර කරන්න නෙවෙයි මම මේ කතා කරන්නේ. අවිමුක්ත හිත කෝටි ලක්ෂ ගණනක් අතර විමුක්ත හිත පොඩ්ඩක් පොඩ්ඩක් දකින්න ගිහිල්ලා මේකයි විමුක්තිය කියලා පරෝපදේශ රහිතව විචික්ඨින්න විචිකිච්ඡෝ නකන්න තින්න කාංකති සැක සංකාවලින් තොරව පරෝපදේශ රහිතව මේක දැනගත්තා නම් යම් චිත්තක්ෂණයකට ඒකට කියනවා වික්ඛම්බන විමුක්තිය කියලා. ඒක හරියට පාචි ගොඩාක් බැඳිලා තියෙන වතුර කඩක යම් තැනක තියෙන පුංචි පාසි අතර තියෙන ඉඩකින් යට තියෙන පිරිසුදු වතුර දකිනවා. එතකොට එයාට පේනවා ඈතින් බැලුවට මේක නිල් තනකොළ පිටණියක් වගේ පෙනුනට මේ විශාල ජල කඩක් තියෙන්නේ උඩ පාවෙන පාසි තියෙන්නේ ඒව ඔක්කොම දැල බැඳිලා තියෙන්නේ අපිට බැලුව බැලමට පේන්නේ මේක වියලි බීමක් මට්ටම් කරපු දෙල්ලම් බෝල ගන්න පිට්ටනියක් වගේ. ගිහිල්ලා බලනකොට ලං වෙලා බලන කෙලින් බැලුවොත් පැත්තෙන් බැලුවොත් තන නිල්ල. කෙලින් ගිහිල්ලා බැලුවොත් පේනවා යට තියෙනවා පිරිසුදු වතුරක් කියලා. අර ඒක ඝන කාපට් එක වගේ තියෙන එක විකම්බනේ වෙලා මෙහාට පේනවා මේ වතුරනේ තියෙන්නේ කියලා. එතකොට අර මෙතෙක් වෙලා හරහට බලපු දර්ශනයයි කෙලින් බලන දර්ශනය වෙනසක් තියෙනවා. ආන්න මේක මැජික් එකක් නෙවෙයි යමක් දිහා පැත්තෙන් බලනකොටයි කෙලින් බලනකොටයි ලොකු වෙනසක් තියෙනවා. ආන්නේ දර්ශන දෙකම බලන්ඩ බලලා මිස තීන්දුව ගන්න එපයි කියලා මේ යෝගාචරය සැකහැරලා දැනගන්න වෙලාවක් එනවා. සංඛාහැරලා දැක ගන්න වෙලාවක් තියෙනවා. පරෝපදේශ රහිතව දැක ගන්න වෙලාවක් තියෙනවා. ආන්නේ දැක ගන්න වෙලාවේදී එයා තීරුම් අර ගන්නවා මේ විමුක්තිය නැතිකම නෙවෙයි අපට ඒ හුනියමක් වෙලා තියෙන්නේ. අපි මේ බලන දෘෂ්ටි කෝණේ වැරදි නිසා අපිට පේන්නේ මේක නිල් තනකොළ පිටණියක් වගේ. කෙලින් බලන්න පුළුවන් නම් ඒ පේන යට වතුර තියෙනවායි කිය. කවදා හෝ මේක දැක්කට පස්සේ යට හිතුණයි කියලා හිතනද මේකේ වතුර ටික ගන්න ඕනයි කියලා. ගන්න ගියාම කරන්නේ කලේ අරගෙන ගිහලා යහට මහට මේ පාසිතික අයින් කරලා කලිය ඔබල වතුර එකක් ගත්තාම එයාට තේරෙනවා කලිය ඔබල වතුර ගන්නකම් පාසි කරදරයක් නෑ ගත්ත ගමන් ආයෙ පාසි ඇවිල්ලා එමීට වෙයිලා. ඒ වගේ අර දැකපු වතුර කඩේ අස්වැන්න නෙලන වෙලාවක් තියෙනවා. මේක තනකොළ පිටණයක් නෙමෙයි වතුර තියෙන්නේ. ඒකට කියලා වතුරයක් ගන්නවා. ඒතකොට තදංග වශයෙන් තේරෙනවා මට මේ බය වෙන්න දෙයක් නෑ මේක කිඳා විනිවිදින්න පුළුවන්. මේකේ තියෙන පුංචි පාසි තට්ටුවක්. යහට තියෙන්නේ වතුර කියලා. එයා තීරුම් ගන්නවා මේ මතු පිටින් කොච්චර උපක්ලේශ තිබුණත් හිතේ යහට දම රත්තරන තියෙන්නේ. ඒ නිසා කොච්චර අපි හිතමු මගේ අදින් සතෙක් මැරිලා කෙලෙසුනාම. හොරකම සිද්ධ කළා කෙලෙසුනාම. කාමීත්‍යචාරයක් කළා කෙලෙසුනාම. බොරු කේලම් හි සචන පරිසචන කියලා කෙලෙසුනාම. ඇත්ත. නමුත් මේ නිවන් දකින්න පුළුවන්කම කෙලෙසිලා නැහැ. ඒක තියෙනවා. ඉතින් අපි අර වෙච්ච අකුසලයේ පිළිබඳ දවස් කීයක් නිකටල්ලේ තියන අඬ අඬ ඉන්නවද? මේ කෙලෙසි මතු පිට කෙලෙසුවාට මේ වෙච්ච වැරද්දට ගිහිල්ලා තමාව ඉල්ලගෙන හෝ මෛත්‍රී භාවනා කරලා හෝ ඒකට පිළියම් කරනා වෙනුවට සැක කරලා මොනව කරන්නේ? සංක කරලා මොනව කරන්නේ? බුදුහාමුදුරු කෙනෙක් පහල වෙලා තියෙන ඕ පව් ගෙවම් කරන ක්‍රමය කියලා දෙන්නනේ. එහෙම නැත්නම් මේ පව් කරපු කෙනෙක් කියලා Tamanට සාප කරගන්නයි පව් කරපු එකාට ගල් ගහන්නයි නෙවෙයිනේ. සාසනයක් තියෙන කියලා. යම් කිසි කෙනෙක් දැනගත්තොත් මේ ආනන්තරිය අකුසල කර්ම වලින් මෙපිට තියෙන මොනම අකුසලේ වුණත් ගෙවන්න පුළුවන්. ගෙවන්න ශිල්පයක් තියෙනවා. ඒ ශිල්පේ යොදනකොට ඉසල පැංගිරි ඉසල තිත්තයි. නමුත් මේක යොදවදා බලනකොට පේනවා මොන අකුසලයේ කෙරුවත් ඒ කෙනා නැවත නැවතත් හොඳට ඇඟ සීතල කරගෙන අතපය තැම්පත් කරගෙන වාඩි වෙලා මගේ හිත මේ ඉන්න ඉරියව්වේ පවත්වන්න පුළුවන් නම් සංසාරේ පුරාවට කරපු මෝහ පටල සියල්ලම ඒ චිත්තක්ෂණේ කැපිලා මගේ හිත අරමුණට ගියානම් ඉරියව්වට ගියානම් ආනාපානට ගියානම් කෙලස් කියන්නේ කොච්චර දුර්වල දෙයක්ද සතිය කියන්නේ කොච්චර බලවත් දෙයක්ද කියලා ඒ යෝගාවචරයට පරෝපදේශ රහිතව තේරුම් ගන්න වෙලාවක් ආවට පස්සේ තමයි උන්දට යෝගාවචරය කියලා කියන්න පුළුවන්. එතකම්ම වැඩේ අපි මේ ආධ්‍යාත්මික ජීවිතයට ගිහිල්ලා වෙච්ච වැරදි ගැන ඉසాత බැඳගෙන ආඩනවා. ඒකල එක සදාචාරය කියලා හිතනවා. ඒ තරම්ම වංචනිකයි මේ හිත. ඒක නිසා ඇත්තටම අපි අපාගත වෙන්නේ කරව පව් වලට නෙවෙයි. ඒ අකුසල් සමාදන් වීම නිසා. කරන ලද අකුසල් සිහිපත් කර කර සිහිපත් කර කර පාප සමාදානයේ නිසා අනිවාර්යම අර පව් ගාන්ටාරයකට ගහපුවාම කිංකිණි නාදේ බොහෝ වෙලා පවතිනාසේ කරපු පව නින්නාද දෙනවා. ඒ කියන්නේ අපායට වරින් වරින් වරින් වරින් කියලා සද්ද නැගෙනවා. එයා දන්නවනේ මේ වගේ වෙලාවේ කරන්න තියෙන ඇත්ත මගේ ඇතින් සතෙක් මරණයි මම බරපතල වැරදි වෙලා. නමුත් මට පුළුවන් දැන්වත් අඩු ගානේ මට මේ කයේ හිත තියලා නැත්නම් ආනාපානෙ හිත තියලා චිත්තක්ෂණ වශයෙන් හෝ කඩකඩ වශයෙන් හෝ වික්ඛම්බන වශයෙන් හෝ තදංග වශයෙන් අරමුණේ හිත පවත්තන්න ගියොත් එහෙම හිතනවා හරියන්නේ අප්පා මේක මේ සතෙක් මරපු පාපතරේකට මොන භාවනාවද කියලා හිතෙනවා. කවදා හරි දැක්ක දවසක ඒ සත්තු මරපු ඔක්කොමත් හරි නැවත නැවත උත්සාහ කරොත් නැවතත් අර වතුර දකින්න පුළුවන් කලයක් දාලා වතුර ගන්න පුළුවන් එතකොට තේරෙනවා බුදු ආමතුරු ඇවිල්ලා තියෙන පව්කාරෙන්ට ගල් ගහන්න නෙවෙයි පෞකාරයට මේ විමුක්ත හිත අඳුනගනින් වෙලාවක යහට යනවා අවිමුක්ත හිත සමාදන් වෙන්න එපා අවිමුක්ත හිත සමාදන් නොවෙන්න නම් අකරතැබ්බ වෙලාවල් වල සතිය පිහිටුවලා ඉන්නේ ඉරියව්ව බලලා අරමුණට හිත දාලා මොනම වෙලාවකවත් මට ඉරියව්වක් නැති වෙලාවක් නැහැ මොනේ කොයි මොන තාලෙන් හිටියත් ඉරියව්වක් තියෙනවා. උකට හිත දාන එක නෙතියි. පාපතරය හිතනවා නෑ නෑ ඒක ගැළපෙන්නේ නෑ මේකට සුදු හඳුන් වලින් නාවලා හඳුන් කිරි පැරි වලින් නාවලා ඉඳගෙන ඉන්න ඉරියව් විතර බලන්න තියෙන මේ দাঁඩි දාලා කෙයිල්ලෙන් ගඳ ගන්න වෙලාවට චි ඉරියව් බලන්නේ කොහොඳ නෑ කියලා. නෑ අපිට මේ ඉරියව්වේ ඉන්න කයේ තියෙන සඳුන් හොඳ සුවඳ හෝ দাঁඩි ගඳ ප්‍රශ්නයක් නෑ. කය අරමුණු කරන්න පුළුවන් නම් මොන පාපයක් කරත්. ඒ අඩු ගානේ ඊට පස්සේ මේ ඉරියව්වට හිත දාන්න ගන්න ප්‍රයත්නේ පවා පුදුමාකාර සාසනික සෝදක් තියෙනවා පශ්චාත්තාප වෙනවට වැඩියි. මේ පශ්චාත්තාප වීම හරහා අපි අවිමුක්ත හිත සමාදන් වෙනවා විමුක්ත හිත ඒකෙන් නීච භාවයටපත් වෙනවා එයා අවචාවට ලක් වෙනවා පහත් තත්ත්වයටපත් වෙනවා ඉතින් ඒ නිසා යෝගාවචරය කියන්නේ පවුන කරන කෙනෙක් නෙවෙයි යෝගාචරය පවුල් රාත්තල් ගන්න දන්නවා කනකොට මැටි කනවා කිරලා කන්නේ දැන් ඒ නිසා පොත් බැීමක් තියෙනවා යෝගාවචරයට. ඒ නිසා කියන්න පුළුවන් මම සුද්ධවන්තෙක් කියලා මට කියන්න බෑ. හැබැයි මම ඇති මේ අකුසල් වෙලා තියෙනවා මට අසවලාට හිත්‍රිද වීමක් වුණා. එයා ළඟට ගිහිල්ලා බය නැතුව කිය හැකි. මේ ඔයාට තියෙන ගෞරවයක් නිසා නෙමෙයි අපායට බය නිසා මම සමාවිල්ලනවා. අනේ මට සමාව දෙන්න. මු එතන ඉවරනේ account balance එනවනේ එතන. මේ මිනිස්සේ ඉන්නවනේ ඊළඟට ගන්නේ සමා වෙන්න මේ අපරාණ්ඩ පොදු ආමරොත් කියලා දීලා තියෙනවා. ගුරු ආමරොත් කියලා දීලා තියෙනවා. මාත් වඳින්නම් අනේ වැරද්දක් වුණා නම් සමා වෙන්න. එයා කිව්වොත් නෑ නෑ මට වැරද්දක් වුණේ නෑ ඉවරයි. නෑ නෑ තෝ මරණ කපනකොට අනේ දැන් කපපන් කොට මම ලේසි. ඒක එතකොට මොකද අපායට ගිහලා යමපල්ලොත් එක්ක දන්නේ නැති භාෂාවෙන් කතා කරන්න ඕනේ මේ දන්න මිනිහා. සිංහල කතා කරන එකනේ. ඌත් එක ගන්දුඩි ඉවර කරතයි. අපිට තියෙනවා නම් ඒ නිහතමානී ගතිය අපිත් එක්ක සමාජයේ ඇසුරු කරන කාට හරි චිත්ත පීඩාවක් ආවනම් ගිහිල්ලා ඒ වෙලාවේ යන්නත් එපා. පොඩ්ඩක් නිවෙන්න ආරින් ඊට පස්සේ කියනවා මට මෙහෙම ආරංචියක් ආව නැත්තම් මෙහෙම වුණා. මට ඔබතුමාට හෝ ඔබතුමීට මම අතින් එහෙම වුණාද? එක්ක මම මේක හිතලා කෙරුවා නැත්තම් නොහිත වෙන්න පුළුවන් කෙසේ නමුත් ඔබතුමාගේ ත්‍රිචිත මානසිකත්වයට අනුව මට සමා වෙන්න සාසන ගෞරවයෙන් සහ සාමයේ වෙනුවේ කිසිදාක නීච වෙන්නේ නැහැ. කිසිදාක සත්පුරුෂයෙක් එක පහත් කරලා සලකන්නේ. එයා දන්නවා මේක කරන්නේ මොකටද? මගේ හිතේ තියෙන මේ කහට නැති කරගන්න. ඒකට නිහතමානීකම කියලා කියනවා. හැබැයි මේක බරපතල සතියක්. විශාල සතියකින් ඉන්න කෙනෙකුට විතරයි මේ වගේ ධන බිමනින්න පුළුවන් වෙන්නේ. කෙලස් නැති කිරීමේ ක්‍රමයේ දැනගන්න පුළුවන් වෙන්නේ. නිසා යා දන්නවා ඊට පස්සේ ඒකට තියෙන පශ්චාත්තාපේ නෑ. ඊට පස්සේ දන්නවා අනේ මේ විදියට ඉන්න වෙලාවක අනුන් එක අපි දැන නොදැන පව් කරලා චිත්ත පීඩා කරන වෙලාවක කතා නොකර පැයක් වාඩි වෙනවා කියන්නේ මොන පිනක්ද? දඟලන්නේ නැතුව දඟල එක මොනවාක්වත් කරන්නේ නැතුව එක තැනක පැයක් ඉන්නකොට හොඳටම විශ්වාසයිනේ මොනම යකෙකුටවත් අපෙන් හානියක් වෙන්නේ නැහැ කියලා. මේක සමාදම් වෙන්නේ කවුද? මේකට කියනවා අයියෝ නිකම්ම නිකන් හිටිය එලාට මුකුණ ඇනේ ටිකක් ලියපුවා නම් ඊට වැඩිය වාසි. කුවිතනම් බතක් කෙරුවා නම් කියා කරේ හම්බ කරගන්න තිබ්බා. එතන පොතක් කියවනම් හොඳයි කියලා අපි මේ අර නිකන් නිකන් ඉන්න එක නිකන් නිකන් නිකන් නිකන් සෞතු කරගෙන ඉතියි. ඒ කියන්නේ අපිට පරෝපදේශ රහිතව විමුක්ත හිත දන්නේ අර අවිමුක්ත ක්‍රියාකාරකම් එහෙම නැත්නම් මේ අවිමුක්ත වූ විවිධාංගීකරණය පොහසත්කම කියලා කුණුහරුපයක් උගන්වලා තියෙන අපේ හිතට. ඒ නිසා එක තැනකටපත් වෙනවා නම් එයා කවදා හෝ මේ වික්ඛම්බන වශයෙන් මේ කෙලෙස් කහට ටික අරමතු පිට තියෙන පාසි ටික හරහා දකින්නෝ වගේ තදංග වශයෙන් වරින් වර වරින් වර තමන්ට අවශ්‍ය වෙලාවට පාසි අයින් කළ වතුර එකක් ගන්නෝ වගේ මෙන්න මේ දෙක දන්න කෙනා කමඨහන් සුද්ධ කරන වෙලාවේදී කරන හැකි සංඥාවෙන් වාර්තාවේ ඉදිරිපත් කරන පාටින් කිය හැකි කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියන. ඒක භාවනා ජීවිතයේ සුවිශේෂී අංගයක්. 50ක් යාගේ වැඩ ඉවරයි. ඇත්තටම ඒ විමුක්ත පැත්තෙන් බලනකොට තව වැඩ ගොඩක් කරන්න තියෙනවා. දැන් ශිල්පේ දන්නවා යා. මේකේ කලාව දන්නවා යා. කද්දාකත් වැරදි දේවල් ගැන, පෙරදිච්ච දේවල් ගැන කතා කරන්න යන්න බයි කකුසල සමාදානයක් වෙනවා. ඒක නිසා අපි ජීවිතයක් ගත කරලා තියෙනවා Brahmacharya ජීවිතයක් ගත කරලා තියෙනවා අරණ්‍ය ගත වෙලා තියෙනවා වරින් වර භාවනා කරලා තියෙනවා කතා කරනවා නම් ඒක ගැන විතරක් කතා කරන්න. අනිත්‍යව ගැන කතා නොකර සිටීමෙන් අපි පව් සමාදන් වීම අයින් වෙනකොට වයින් වෙනකොට යාට තේරෙනවා මේවැනි කල්පනාවක්. ඒකට කියනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා. මේ යහ කල්පනාව එන්න පටන් අරගත්තට පස්සේ මායя පුදුම විදියට අසරණ වෙනවා අඬු කැඩිච්ච කක්කොට්ටෙක් වගේ. අඬු කැඩෙනවා යාගේ. යා මොකද හැම වෙලාවෙම කරන්නේ අපේ අතින් වරද්දනවා. වරද්දලා ඒ වැරදිච්ච එක ගැන පශ්චාත්තාප වෙන්න වීම හරහා අපි කුණු කරලා අපි පිලුණු කරලා අපි අර manussකම මෙච්චර පිපිසෙන මෙච්චර විකසිත වෙන මෙච්චර ලස්සන manuss හිත හැම වෙලාවෙම පිලුණු වෙච්ච පැහිච්ච ගතියකටපත් කරනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා ඒක හරි පැත්තෙන් බැලුවොත් ඔහම තමයි. කෙලින් බලලා ලද ලද වෙලාවේ මේ වික්ඛම්බන වශයෙන් කෙලස් පොඩක් අයින් කරලා බලන්න. මේ යායට නෑ මේ පාසි. පාසි අතරමැද ගොඩාක් ඇහිදැල් තියෙනවා. ඇහිදැල් වලින් වතුරු පේනවා. ඊට පස්සේ මේ ඇහි දැල්ලත්ෙන් තියෙන වතුර නිසා මේක පොඩි සිවියක් විතරයි කියලා ඒක එහාට මෙහාට කරලා වතුර එකක් ගත්තොත් ඒ වතුරේ නෑ පාසි. එතකොට තේරෙනවා යට තියෙන බොන්න පුළුවන් තරම් හොඳ වතුරක් කියලා දැනගත්තට පස්සේ මේ කවුරුත් දීපයක් නෙවෙයි ශිල්පෙට ක්‍රමයට හිත දැම්මොත් Tamanට දැනගන්න පුළුවන් මේ අඩියේ හිත ඇතුලේ තියෙන හිත ඒකට කියනවා ඉන්ද්‍රිය බද්ධ නැති හිත කියලා. ඉන්ද්‍රිය බද්ධ හිත තමයි ඔය පාසි. ඒවා කෙලෙසිලා තියෙන. ඇහෙන් රූප දකින හැම වෙලාවෙම පාසි රටාවක තමයි දුවන්නේ. කනින් සද්ධාන ගන්ධ රස පහස. අපි හිතමු යම් වෙලාවක යෝගාවචරයා අපි කියන සක්මන් කරන අනායාසයෙන් සක්මන යනවායි කියලා. කරනවත් නෙවෙයි. දන්නවා ලාංඡනයේට මම gediy වශයෙන් ඇවිදිනවා. මගේ හිත මෙනෙහි කිරීම මොනවත් නැහැ. ඔය යනවා. ඒකට යාට පේනවා මේකන් ඌලඟට උඩු උලඟට අල්ලපු සරුංගලයක් වගේ රැලිය කහගා රැලි ගාගා ඔය තියෙනවා. ඒ ඒ විඳින විඳිල්ල ඇහෙන් රූප දැකලා විඳිනවත් නෙවෙයි. කණෙන් ශබ්ද අහලා විඳිනවත් නෙවෙයි. නාසයෙන් ගඳෙන් කයින් ලබන එකක් නෙවෙයි. යාට තියෙනවා ඉන්ද්‍රයන්ට බැඳිලා නැති වුණාට gediye පිටින්ම සක්මන් කරනවා. ඒක සමහර වෙලාවල් තියෙනවා ආනාපානියත් එක්ක අපි ගත කරනවා. ඒකට වැඩි මෙහෙසන් මහන්සි වෙන්න ඕනේ හරියට හඳුන ගන්න කෙනෙක් ගෙදරට ආවට පස්සේ අපිට ඉතින් බයක් සැකක් නැහැ මනුස්සගේ අමුත් එක් කියලා වෙන්න දෙයක්වත් නැහැ දන්න කෙනෙක් වගේ මේ ආනාපානය අපි කියන්නේ ගෙදර ගෑණි වගේපත් කරගත්තට පස්සේ බැඳපු ගෑණි වගේ අමුත්තක් නැහැ ගෙදර ගෑණි වගේ ප්‍රධාන යාළුවා කරගන්න ප්‍රධාන හැරමිටිය කරගන්න මොනම වුණත් ආනාපානෙත් එක්ක ඉඳ ගත කරන ගත කරන පස්සේ යාට තේරෙන්න පටන් අර ගන්නවා ඒක ආනාපානේ රස නිසා කරන දෙයක් නිසා නෙවෙයි නොවුනොත් මෙයා යන්නේ අකුසලයකට එනිසා ආනාපානේ අමිහිරියාව නෙල්ලි ගෙඩියක් ඉස්සලාම කනකොට තියෙන පැංගිරි රහ වගේ නමුත් කකා කකා යනකොට මේක පීරියාවක් බවටපත් වෙනවා එතකොට යාට තේරෙනවා මේ ශිල්පයක් තියෙනවා ඕන දෙයක් කෙලෙසයක් කරගන්නත් පුළුවන් නික්ලේශයක් කරගන්නත් පුළුවන් මෙන්න මේ විදිහට බලනකොට බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ මේකේ දෙවෙනි වාටියක් දෙවෙනි ගැඹුරක් පෙන්නනවා ආනාපානේ දකින්න මිනිස්සයා අපි ගෝ සක්මන දකින්න මිනිස්සයා හරි ඉස්සල්ලාම දකින්නේ ආස්වාසයේ හොඳටම නාස්පුඩු පුරවාගෙන යන හරිය විතරයි. ප්‍රස්වාසයේ හොඳටම නාස්පුඩු පුරවාගෙන යන හරිය. ඒකට එයා දන්නවා ආස්වාසයේ පිටකොන්ද දකින්නවා. ප්‍රස්වාසයේ පිටකොන්ද දකින්නවා. ඒත් ලොකු දෙයක්. දැන් බලලා බලලා බලලා මේක විනාඩි 5 10 ඒක දිගටම ආනාපානෙ ඉන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා කියන කෙනා තුමාණ ගණ අයියයි මම මේ වාක්‍ය කරපස්සේ වාක්‍යයක් කිව්වට කවි වෙලාවක හරි යාට පුළුවන් උනායි කියලා හිතන දැන් ආනාපානෙ තික විනාඩි 5 10ක් ඉන්නේ. ඒකට බුදුරජාණන්සේ සඳහන් කරනවා පුළුවන්ද කියලා බලන්න මේ ආස්වාසේ පටන් ගන්න තැන ප්‍රස්වාසේ පටන් ගන්න තැන එතකොට තමයි මෙයාට මේ විපරිණාමයක් දැක ගන්න පුළුවන්. පිටකොන්ද විතරක් දැක්කට දැක ගන්න අමාරුයි. මේක ටිකක් අමාරුයි. මේකට අර සතිය ආපු ආනාප ආස්වාසේ බලනවා නෙමෙයි එන්නත් ඉස්සෙල්ලා ආස්වාසේ දිහා ගිහිල්ලා අටවගෙන ඉඳලා බලාගෙන ඉන්න කොහොමද ආස්වාසය ලාවට පටන් ගන්න ආස්පුඩු පුරවාගෙන යන තැනට යන්නේ. ඒතර ප්‍රසවාසයකුත් කොහෙන් පටන් ගන්න කොතෙන් මෙහි එන්නේ කියලා යමක මුලට යෑම හට ගැනීමට යෑම රෝග මූලයේ සිටීම එහෙම නැත්නම් සිද්ධියට අදාළ පසුබිම දැන ගැනීම කියලා මේක තමයි ওই මුළු පටිච්ච සම්පදේ තේරම කරකොල ගත්තාම යම් හටගත්ත යමක් බලබල තිබුණ හිතට බුදුහාමර පුංචි පණිවිඩයක් දෙනවා. කොක විදිහට එnderලා කොහෙන්ද එන්නේ කියලා බලාපන් කියලා. ඒක හරි අමාරුයි. මොකද අපි එනේන ආරමුණට එතන එතන අභිනන්දනය කරනවා මිස එහෙම නැත්නම් අපි ටිකක් පමයි. පමානවි අප්‍රමාදීව හට ගන්නා තැන සිට බලලා කොහොමද මේ ආස්වාසේ නාස්පුඩු පුරවන තැනට එන්නේ? එහෙම නැත්නම් අපි කියනවා මෙතන කියලා කැලණි ගඟ දැකලා මේ මුල් ප්‍රභවයේ කොහෙද තියෙන්නේ කියලා අපි අහනවා. යනකොට අපි කොයි අතු ගංගාවක් දිගේ යයිද කියලා කියන්න දන්නේ නැහැ. කොයි අතු ගංගාවේ ගියත් පටන් ගන්න තැනක් තියෙනවා. තව කෙනෙක් කියાવી නැහැ නේ ඔතන නෙමෙයි පටන් ගන්න දන වෙන අතු ගංගාවක් යන්නේ කිහිල්ල කිහිල්ල කොහෙ ගියත් කිසිම දවසක ගඟ පටන් ගන්න තැනක් කියලා එකක් නැහැ. අපි මම උසස් පෙළ කරන කාලේ තිබුණා මේ පත්‍රයේ පොඩි සාකච්ඡාවක්. එතකොට හිටපු සිවිල් සිවිල් සේවාවල් වලට යොදා ගන්න හිටපු අමාත්‍යංශයේ ලොක්කා සිවිල් සේවාවට යොදා ගන්න කට්ටියව CS පාස් වෙච්ච කට්ටිය ඉන්ටර්විව් කරලා එයා අහලා තිබුණා ඒ වකට හිටපු ප්‍රධාන රාජ්‍ය නායකයන්ගේ කීප දෙනෙක්ගේ නම් උත්තර දී ගන්න බැරි වුණා. ඊට පස්සේ ආයේ ඇහුවා මහවැලිංගගේ දිග කොයි කීයද කියලා. උත්තර දෙන්න බෑ. ඊට පස්සේ අර විශාල පත්‍රිකාවක් ලිව්වා මේ අපිට මේ සිවිල් සර්වන් පටන් ගන්න ඉන්න මිනිස්සු මේ රාජ්‍ය නායකයෝ කවුද කියලා දන්නෙත් නෑ. අඩු ගානේ ලංකාවේ දිගම ගඟේ දිග දන්නෙත් නෑ කියලා. ඊට පස්සේ එකෙක් ඇහුවා උඹ දන්නවද කියලා. දෙයට උත්තරය ඇයිකෝ 236 කියලා. ඒ කොතන ඉඳලා කොතෙන්ද? දැන් තිරිකුණමලේ ඉවර වෙන තැන පටන් ගන්න උඹ කොහෙන්ද පටන් ගත්තේ? උඹ සීත ගඟුලේ පටන් ගත්තද සීත ගඟුලේ එනකොට ගඟ කොච්චර ඇවිල්ලාද 237 වෙන්න බැරිද ඕක දැන් උඹ මැට්ටෙක් කියලා ඒ උත්තර දෙන එක සිවිල් සර්වන් කෙනෙක් කරපුවාම උත්තර දෙන මිනිහ කැමති නෑ මේ නිත්‍ය සංඥාවට යන්න යාගෙනවා ගඟ ඕන තැනකින් පටන් ගන්න පුළුවන් කවුද මෙන්නේ කිසි යකෙකුට හොයන්න බෑ ගඟක මුල අපි කියන හරියට 236 කම ලකුණු 100ක් හම්බ වෙයි හැම අමු පචේනේ කතා කරන්නේ මේ සම්මතයක් නේ කතා කරන්නේ. අල්ලන්න කියන්න බණ්ඩ ඕන කෙනෙකුට ආනපානේ මුල. ආව් ඒ බම්බුවක්. අන්තිමට වෙන්නේ එකයි සතිය වැඩි වෙන එක විතරයි. නිසා බුදුරජාණන් වහන්සේ මේ ආනපානේ මුල අල්ලන්න කියන්නේ මේ ඌරෙක්ගේ වලි කල්නවා වගේ එකක් නෙවෙයි. සතිය වැඩි කරපන් කියලා. සතිය වැඩි කරලා කවදා හරි ඊතණ්ඩ මුල දැක්කට පස්සේ මේට බුදුරජාණන් කියනවා මේ මුල දැකපු උඹට පුළුවන් ද අගන දැකින්ද? කද්දාවත් බෑ. මුල දැකපු උඹට ඒක මෝරගෙන එනවා දැකපු උඹට අග නොදක ඉන්න බෑ උපදින තාක් උපදින්නේ දුක් ගෙවෙන තාක් ගෙවෙන දුක් ඒ නිසා ඔබ දැන් දකින්නේ ආස්වාසේ ගෙවෙන තැන ප්‍රස්වාසේ ගෙවෙන තැන ඕකටයි විමුක්තිය කියන්නේ එතෙන්ද යන්නේ බුදුරජාණන්සලා කොන්ද වෙන්නලා කට වෙන්නලා පස්සේ තමයි වලිග ගාවට ගෙනියන්නේ ඒක තමයි ශිල්පේ ඒක තමයි මේ ප්‍රතිපදාවේ තියෙන ක්‍රමේ ඒ නිසා අරමුණක අපි දකින්නේ අපි මෙතෙක්කල් දැකලා තියෙන්නේ මැද පිට කොන්ද විතරයි. අපි කවදාකවත් සාස්ෘණ වංශනමක් ඇසුරු කරලා ඒකේ මුල බලාපං කියන එක අපිට කියවිලා නැහැ. බැලුවත් මුලක් අල්ලන්න බෑනේ. මහවැලිගඟේ මුල කොහෙන් අල්ලන්නේ? අල්ලන්න බෑ. නමුත් මේ හොයාගෙන යන ගවේෂණේ නිසා සතිය දිනු වෙනවනේ. අප්‍රමාදී දිනු වෙනවනේ. යමක් ගැන ප්‍රකාශයක් කරන්න නම් ඒක දිහා බැලලා බෑ. ඒකේ හටගැන්ම තියෙන්න ඕනේ. ඒකට අපි කියනවා නිදානි කියලා. අපි කියනවා ජාතකයේ කියලා. ඒ නිසා ඕන කෙනෙක්ගේ කැරට්ටුව කතා කරන්න මෙයා දැන් ඉන්න පම්පෝරිය වල බෑ. ආපු පාර දැනගන්න ඕනේ. ආන්න මේ කතා කෙරුවාසි බුදුරජාණන්සේ හිමීට කනට තියලා අහනවා මිච්ඡර සියුම් මුලත් සක්මක මැද දැකපු ආනාපානේ දැන් ඔබට අග නොදක ඉන්න පුළුවන්. බෑ. හැබැයි අග දකින්න අපි කැමති නෑ. නමුත් ගෙවෙන තා ගෙවෙන දුක් නම් ප්‍රස්වාසයේ ගෙවෙනවයි කියලා කියන්නේ දුක් ගෙවෙනවා. විමුක්තියට යනවා. අපි මෙතෙක් කල් ඒකට බය වුණා. ආනපන දැක්කේ නෑ නොදැකී ගියා ඇඟ තැහැලුවා කලබල වුණා ගෙවෙන තැන දැක්කේ නෑ ආනපන ගෙවෙනකොට හීන් දාඩිය දානවා වක්කාර වෙනවා බය හිතෙනවා කංකා කරනවා විචිකිච්ඡා කරනවා කියපු එක නිසා උන්වන්සේ මේ කරක වගන කරකවගෙන ගිහිල්ලා මේ කොයි යන්නේ කයි ගම්පාරේ කවුරු දකින්නද නැන්ද දකින්නයි කවදාද එන්නේ ඉරිදයි එන්නේ කියලා රැත් දෙක වහගෙන යන දෙල්ලමක් තියෙන්නේ. එච්චර තමයි. බුදුජානක අපි කරකෝල ගෙනියන්නේ මේක කරන්න බෑ අබෞද්ධයොත් එක්ක. මේක කරන්න බෑ සද්ධාව නැති කෙනෙක් එක්ක. මේක කරන්න බෑ සීලයක් නැති කෙනෙක් එක්ක. මේක කරන්න බෑ සතිය නැති කෙනෙක් එක්ක. මේක ඍජු පාරක් නෙවෙයි. මොකද මාර්යා ගහලා තියෙන්නේ ගරිල්ලා සටන. අපිත් දෙන්න ඕනේ ගරිල්ලා සටන. සම්ප්‍රදායිකවට සටනකෙ දිනන්න බෑ. ඌ ගහන්නේ දහංගට දාලා. මාරේ අපිට ගහන්නේ ෂට බවහරා, මායාවී බවහරා, වංචනික ගතිහරා. බුදුරණන්සේ මේ ගහනකමෙට ගියාට පස්සේ කවදා හෝ ප්‍රස්වාසයේ අග බලන තැනට තමයි මේ අපි ගෙනියන්නේ බුදුහාමුදුරුවෝ. හැකිලීමේ පිම්බීමේ අග බලන තැනට ගෙනියන්න. නමුත් වෙනදා ඒක බලනකොට ඒක අවමංගල්‍යයක්. ඒක බය උපදවන දෙයක්. ඒක බීතිකාවක් වෙන දෙයක්. දැන් බුදුරජාණන් කියන උස්සස්ම කුසලයේ. ඒක තමයි මේ ශිල්පයේ අන්තිම තැන. ඒ නිසා ගෙවන් වෙන තැන බලන්න. නිරුද්ධ වෙන තැන, ක්ෂය වෙන තැන, වැය වෙන තැන. ඉතින් මෙතන ගියාට පස්සේ යෝග ආචරණයට අට්ඨාරස විපස්සනා වල කයානුපස්සනා, වයානුපස්සනා, නිරුද්ධා නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා කියලා අනුපස්සනා හතරක් තියෙනවා. මේ උදේ වය කියන එකේ වය දැකීම තමයි ඥානෙ මෝරණ තැන. මේ උදය දකින්න එක තමයි මේ භෞතික ඥාන කියන්නේ. අපි මේ ලෝකේ තියෙන ලෝක ඥාන කියලා කියන්නේ යමක හට ගැනීම දකින්න එක. ඌ වය දකින්න එකට වෛර කරනවා. බුදුජානනාථික සම්පූර්ණ කරකොල ඒ විද්‍යාවම දාලා කියනවා හට ගන්න හැම එකක්ම නැති වෙනවා. නැති වෙන තාක් නැති වෙන්නේ දුක් නම් උඹ හට ගන්න දකින්නවා කියන්නේ දකින්න හරියක් දුක්මයි උඹ ඥානය කියන්නේම දුකක් මොකද දන්නවද ඥානය කියන්නේ ද්වේෂයෙන් හටගත්ත දෙයක් වර්තමානයේ සතුටින් ඉන්න මිනිහට මොන ඥානයක්වත් ඕනේ නැහැ වර්තමානට වෛර කරන මිනිහට විතරයි පරිශ්‍රණයක් ඕනේ කරන්නේ ඥානයක් ඕනේ කරන්නේ වර්තමානයේ තියෙන හිගභාවේ දන්න මිනිහා විතරයි හෙට සැප හොයන්නේ අතන සැප හොයන්නේ අර ඥාන හොයන්නේ වර්තමානයේ සතුටින් ඉන්න කෙනාට මොන ඥානයක්වත් ඕනේ මේකට බුදුරජාණන් අපි ගෙනියන්නේ මේ විමුක්තිය පෙන්න ඉස්සලාම් වික්ඛම්බන විමුක්තිය පෙන්නවා. පෙන්ලා තදංග වශයෙන් කියනවා වරින් වර වරින් වර ප්‍රසවාසය අග දැකලා නැත්නම් ආශ්‍රව ප්‍රසවාසය දෙකම ගෙවෙන තැන බලලා දවසක පේනවා ආශ්‍රව ප්‍රසවාසය ගෙවෙනවා එතකොට හීන් දාඩිය දානවා බය වෙනවා නැවත සීයේ එනකොට කම්පන වෙනවා අකුණු විදුලි කෙටුව වගේ පේනවා ගෑස් වෙනවා එයාට එතකොට තේරෙනවා මේ ගෑස් වෙන්න කම්පන වෙන්න ඉස්සරලා ඒක සමුච්ඡේද වශයෙන්ම ගිහිල්ලා ආනපනේ පේන්න හුලඟක්වත් නැහැ. රූපයක් පේන්න නැහැ. වේදනාවක් පේන්න නැහැ. සංඥාවක් පේන්න නැහැ. සංස්කාරයක් නැහැ, විඥානයක් නැහැ. ඊට පස්සේ ආයෙසරයක් රූප වේදනා සංඥා සංකාර එනකොටම අර තිබිච්ච එක බයක් විදිහට පේනවා. චකිතයක් විදිහට පේනවා. කම්පනයක් විදිහට පේනවා. ඉතින් දැන් යෝගාවචරයා මේ ගෙවන් කිරීම සැපක් කියලා දන්නා එමෙතන විමුක්තියක් කියලා දන්නේ අසුවිරු ඥාන කෙනෙක් නම් ඇති කෙනෙක් නම් එයාට ඒත්තු ගන්නලා දෙන්න පුළුවන් ඔබ නොදන්න කෑල්ලේ තියෙන උතුර හිටියනේ ඒ තුල කිසිම කෙලෙසයක් නැහැ කියලා. ඒ තුල මමායනයක් නැහැ කියලා. ඒ තුල මාන්නයක් නැහැ කියලා. ඒ තුල තෘෂ්ණාවක් නැහැ කියලා. නමුත් අපිට ඒක පේන්නේ මට සිහි නැතුව ගියා. මූර්ජා සිහි මූර්ජා වුණා. කරකොලත ඇරියා වගේ පේන. ඒ නිසා මේ වෙනදා ඒක අපි පුංචි පුංචි අංශු වශයෙන් දකිනවා. යෝගාවචරය දිගටම සීලේ ඉඳගෙන සද්ධාව ඉඳගෙන සතිය ඉඳගෙන කරනවා නම් ඒක ටික ටික ටික ටික දිවේලේ දකින්න කුකුලගේ කර්මලේ වගේ ආනාපානෙ හොඳට බලන්න හිටියොත් ඒක ගෙවන් වීම තමයි වෙන්නේ. ගොරෝසු ආනාපානෙ සිවුම් වෙනවා, සිවුම් වෙලා අතිසූක්ෂම වෙනවා. මේ අතිසූක්ෂම වෙන්නේ කෙලස්. ඒ නිසා මම කරන්න ඕන එක ගෙවන් කරන එකයි කියලා දවසක මේ ගෙවන් වෙලා යනවා දැන් දවසක මම දන්න ඕකෙන් තේරෙන්නේ නැති තැනකට වැටෙනවා. අන්නේ තේරෙන්නේ නැති තැනකට වැටෙන එකට බය නැතිකම එහෙම නැත්නම් ඒකට ලෑස්ති වෙලා යන ගතිය තමයි පරිපූර්ණ වීරිය කියලා කියන්නේ. අපි කරන මේ භාවනා වීරියේ අවසාන වීරිය කියලා තියෙන්නේ. Tamange අරමුණ ගෙවන් වේගන යනකොට යනකොට එයා අමතර ಜಾති වීරියක් සමාදන් වෙනවා. මට මේ නොදැනෙන තැනට අවදි වෙන්න පුළුවන්ද? නොදැනෙන තැනට අප්‍රමාද වෙන්න පුළුවන්ද? මේ නොදන්නේ නැතනට සතිමත් වෙන්න පුළුවන්ද කියලා. ඒක ඉස්සෙල්ලා ඉස්සෙල්ලා යෝගාචර තියෙනවා මට යම් යම් කොටස් නොදැනී ගිය බව තේරෙනවා. යම් යම් කොටස් මතකේ නැති බව තේරෙනවා. ඒක යෝගාචරය වැරද්දක් කියලා හිතුවොත් එයා අවිමුක්ත භාවය අගය කරන්නේ. විමුක්ත භාවයට ගන්න ඕන යකඩ මේක භාවනා ප්‍රතිඵලයක්. මේක ප්‍රතිපදාවේදී වුණා. මේක කෙලෙස් නැත්තන නැත්නම් මේ මේ කෙලෙස් සහිත ජීවිතේ ඉඳද්දිම පුංචි පුංචි වශයෙන් අංශු අංශු වශයෙන් මේ විමුක්තිය දකින්න වෙලාවක් ඒක සාදු කිව්වේ නැත්තම් අනුමෝදන් උනේ නැත්තම් කද්දාවත් වැඩෙන්නේ නැහැ. ඒකට බය වුණොත් සැක කෙරුවොත් සංකා කෙරුවොත් ඇයි යන්නේ එහෙම උනේ මම දැන් මොකද කරන්න ඕනේ කියලා ඒක අවුල් කෙරුවොත් යාර දීපු තෑග්ග බාරගත්තේ නැතිවීමයි තියෙන්නේ. ඒ නිසා මුළු භාවනාවම දෙන තෑග්ග බාර ගන්න එක විතරයි භාවනාව කියන්නේ. නොදෙන දේවල් හොයන්න යන්නත් එපා දෙන දේ ප්‍රතික්ෂේප කරන්නත් එපා ඒ නිසා අපි ඉස්සෙල්ලා ඉස්සෙල්ලා කරන්නේ අරක හොයනවා මේක හොයනවා ලැබෙන දේ ඇයි එහෙම වෙන්නේ මොකද එහෙම වෙන්නේ කියලා ප්‍රශ්න කරනවා කොච්චරක් දියුණු වෙන්න ඕනද භාවනාවෙන් ලැබෙන හැම දෙෙම විමුක්තියට බරයි අපි හොයන හැම දෙෙම අවිමුක්තියට බරයි ඒ නිසා ගොඩාක් කල් භාවනා කරලා ලක්ෂ කෝටි වාරයක් වර්ධි කර කර ඉඳලා තමයි තේරෙන්නේ මේ ආස්වාසේ වගේ එකක් දිහා බලන හිටියොත් මොන අරමුණ දිහා බලන හිටියත් ඒකේ රසවත් ගතිය අඩු වෙනවා. ඒකේ එන්නේ එන්නේ එන්නේ බුදුන් කියන්නේ විරජ්‍යති විමුච්ඡති කියලා රංජනය කරගන්න පුළුවන් ගතිය නැති වෙනවා. රංජනය කරන කියන අබිරමණය කරන ගතිය නැති වෙනවා. මේ අබිරමණය කියන්නේ කාමෙන තෘෂ්ණාවන ප්‍රතිපදාව නිසා ඇති වෙන මේ අනාභිරමණය අනාභිරතිය විරංජනය මගේ භාවනාවේ ප්‍රතිඵලයක් අනේ given තාක් ගෙවෙන්නේ දුක් මට සැක නැතුව බලන්න ලැබේවා සංකාවක් නැතුව බලන්න ලැබේවා පරෝපදේශ රහිතව මට මේක බලන්න ලැබේවා කියන එකට අපේ ලොකු සාන්ති බොහොම සරල ලක්ෂණ වචන වචන ලක්ෂණ වචන දුනට ලෑස්ති වෙලා ඵලයක් එච්චරයි ඒක මේ සිංහල ක්‍රමේ තියෙන කේක් එකක් හැදුවා වගේ වචනයක්. ඔකට බය වෙනවා කියලා කියන්නේ ඔක දකින්නට සහලවනවා, බය වෙනවාට ගෑස් වුණා, උඩ ගියා, වක්කාර වුණා ගොඩක් දේවල් කියනවා. නමුත් කවදා හෝ ලෑස්තිලා ගිය කෙනාට ඒක ආඩම්බරයක් වෙන එක ප්‍රමෝදයක් වෙන එක සතියක් වෙන එක ප්‍රීතියක් වෙන එක තම්පජඤ්ඤයක් වෙන එක සම්පස්සද්ධියක් වෙන එක සුඛයක් වෙන. ඒ නිසා මේක කල් බීතියට හේතු වෙච්ච ඒ නොදන්නා තැන ඒ කරකොලතරක වගේ තැන යෝගාවචර සද්ධාවෙන් යනවනම් යෝගාවචර සීලේ කඩා ගන්න යාට කඩන්න බෑ මගේ සීලේ කියලා යනවනම් සතියෙන් යනවනම් ඒ යෝගාවචරයා ඒ යන ගමන මිච්ඡර මේ කැප කරලා යන ගමන මොනව දකින්නද කියලා මෙලෝ යකෙකුට කියන්න බෑ. සූර්ය දෙයියොත් බලන්නවලු මීයා කාමේ මොනව බලන්නද මේ අදිෂ්ඨාන කරන්නේ මොනවත් නැති බව බලනවා. ඉන්ද්‍ර දෙයෝ බ්‍රහ්මයා ඔක්කොම බලනවලු මේ යකා පණේපා කියන දැන් යනවා. මේ යකා කියන්න නම් වටින්නේ නැහැ මේ යෝගාවචර කියලා කියන්න ඕනේ අර මට වචනේ මිස් වෙනවා. දෙයියොත් බයයිලු. බ්‍රහ්මයාත් බයයිලු මේ මිනිස්සයා මොකීටද මේ එල්ල කරලා තියෙන්නේ කියලා. අනිමිත් එල්ල කරලා තියෙන්නේ. අනාරම්භනේ එල්ල කරලා තියෙන්නේ. අපි දැන් යෝගාවචරය බලන්නේ ආනාපාන නිමිත්ත මත කරන්න ආලෝක නිමිත්ත මත කරන්න নানা ආකාර දේවල් නේ. ඒක ඕනේ මුලදී. ඊට මේ උපයා ගන්නාලද නිමිත්ත ගෙවන් වෙනවා බලනකොට ඒක සාමාන්‍යයෙන් බෝම්බයක් බැඳගෙන පනින සිව්සයිඩ් බොම්බ කෙනෙක් වගේ. ඒක නිසා මේක 100%ක් බලාපොරොත්තුත් ඒකට කියනවා ඥාන විභාගීය සීදීනස ගැනීමක් කියලා. 100%ක් මේ කරන්න බෑ. පරිේෂණ වට මේ කරතේ කරපු ගමන් ඒ පරිේෂණේ යනකොටම ඒ අදිස්ථානේ එනකොටම අනිවාර්යයෙන්ම යෝගාවචරය තිරියන් වෙලා ඉවරයි. අනිවාර්යයෙන්ම යෝගාවචරය ඒකෙන් ලැබෙන ආනිසංශ නිකන් කල්බදු ක්‍රමයට කාර් එක ගෙදර ගෙනාවා වගේ. ප්‍රීමියම් එක විතරයි දෙන්න ඕනේ පදිංචි වෙලා ගෙවල ගෙවන්න පුළුවන් කියලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා. ඔයා ගිහලා පදිංචි වෙලා පස්සේ මාසින් ගානේ ගෙවන්නේ කියලා. ඒ සද්ධාව නැතිකමනේ අපිට තියෙන්නේ මේ. අපිට ඒකට සැකයි. අපිට ඒක සංකයි. අපිට ඒක කවුරු හරි කියලා දෙන්න ඕනේ. නැත්නම් පරපච්චයයි. අපරපච්චය කියලා කවදා හරි ගිය දවසේ එනකොට මාර්යා සහලවනවා. මාර්යා මෝහණයටපත් වෙනවලු මේ මිනිස්සයා මොකෙන් අල්ලන්නද කියලා. මොකද එයා යන්නේ යමක් නැති දේ අනිමිත එහෙම නැත්නම් අප්පනිහිත නැත්නම් ශුන්්‍යත කියන එකට එල්ල කරලා යනකොට gedara manusara කියලා යන්න පුළුවන් ද ගිහිල්ලා එන්නම් කියලා. අමාරුයි. මුදුන්ද යනවා විතරයි. ආය එන ගමනක් නැහැ. මොකද යන්නේ යමක් නැති තැනට. මේ විමුක්තිය නැති කෙනෙක් නැහැ හිතේ. හැම කෙනාටම තියෙන නමුත් ඒකට සැක කරනවා කංකති විචිකිච්ඡති ඒ වෙනුවට න කංගති න විචිකිච්ඡති අප්‍රපච්චා ඥානමේ වස්ස එත්ත හෝති අන්න ඒකට තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ උත්කෘෂ්ඨම විපස්සනා සම්මාදිට්ඨිය එහෙම නැත්නම් මාර්ග සම්මාදිට්ඨියට මේ කතා කරන්නේ. එතකොට මේ යෝගාවචරයට එන මේ විමුක්තිය සමුච්ඡේද විමුක්තියක් කරනවා යට. ඊට පස්සේ අරමුණු එන්න පුළුවන්. එයා මතුවෙන අරමුණු මොනත බලන්න යන්නෙත් නෑ මොනවාක්වත් කරන්නේ එන්නේ යණ්ඩයි. මම බලන්නේ අනපැත්ත විතරයි. ඒක නිසා වෙන කෙනෙකුට පේන්නේ නාස්තික උච්ඡේදවාදී දිට්ඨියක් කියලා. නමුත් එයාට පිටිපස්සෙන් දෙනවා පොඩි උනන්දුවක් උපදින තාක් උපදින කෙලෙස් ගෙවෙන තාක් ගෙවෙන කෙලෙස්. ඒ නිසාම කෙලෙස් ගෙවන් කිරීම දකින්න නිරුද්ධ කිරීම දකින්න කියන්නේ මතුවෙන අරමුණ ඕනේ රංගනයක් රංගපානවා. ඔයා යනවා යන දිහා බලා ඉන්නකොට ඒ ලැබෙන සමුච්ඡේද විමුක්තිය එයාගේ හොරකම් කරන්න කවුරක්වත් නැහැ. එයා දන්නවා කලාව දැන්. හැබැයි සාක්ෂාත් කරන්නේ කරලා නැහැ තාම. අපි හෙට කතා කරමු. ඒක කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියලා. ඒ නිසා අද මෙතනින් ධර්ම දේශනාව නතර කරනවා. සීල දිනාට මේ අත්තරමින් අත්තරද්ද ගනිමින් ඉදිරියට යන ගමනේ මොන මොන මේ කලාවද්ද මේකේ තියෙන්නේ? කොහොමද මෙතන සම්මාදිට්ඨිය වෙන්නේ විපස්සනා සම්මාදිට්ඨිය වෙන්නේ කියන එක අවබෝධ කිරීමට අද දවසේ ධර්මදේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්මදේශනාව මෙතෙන් නතර කරනවා ශිරු දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා